ගන්නාකට පොන්තිනේ ආලා තිබුණා. පිළිවෙල මතකද? ඈ කියන්න බලන්න. වික්ෂු වික්ෂුණී පාසක. ඒ කොයි කාලේද? බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නේ. දැන් වික්ෂු අපි භික්ෂුණී කියමුකෝ භික්ෂු භික්ෂුණී උපාසිකා උපාසක. ටිකක් තත්ත්වේ පාතට ගිහිල්ලා මොකද අද උපාසක මහත්තුරු බයයි ස්වාමීන් වහන්සේලාට කිට්ටු වෙන්න. ඉතින් බවලකු දුවේ දිහා බලාගෙන තමයි බණ කියන්න වෙලා තියෙන්නේ. ඈ හැමදාම මම කියලා තියෙනවා උපාසක ඇත්තන්ට ඉස්සරහට එන්න කියලා. ඈ බොහෝම අසෝබනයි හැමදාම මතක් කරනවා මම දැන් වයසක ගොඩාක් අම්මලා හැම බොහොම කොන්ද ඍජුව තබාගෙන කෙලින් ඉන්න තරුණ ඇත්තෝ ඉන්න විත්ති වලට හේතුලා ලැජ්ජාය බලන්න ඈ ඉතින් භාවනා කරන දවසට ගයින් වලට ගියත් කමක් නැහැ ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරනකොට මේ උපාසක මහත්තුරු ඉස්සරහට එනවා නම් හොඳ වෙන්නේ මොකද ඉස්සරහින් ඉන්න පිරිස දිහා බලගෙන තමයි බල කියන්නේ නේද ආපහු ඒ තැනටම එන්න. නැත්තම් ඕක හැදෙන්නේ. ආපහු උතෙන්ටම භාවනා කරනකොට එන්න. මොකද මේ ඉස්සරහින් ඉන්න පිටින් දිහා බලගෙන තමයි බණ කියන්නේ. ඒක නෙන්න. හැම ඉස්සර උපාසක මහත්තුරු කියන කියන ගානේ හූමිටි දෙනවා. මොකද්ද කියන්නේ? එහෙයි කියන්නේ. දැන් උපාසක මහත්තුරුන්ට එහෙ කියන්නේ උපාසක මහත්තුරු කියන්නේ. ඔය මට වදින්න කියන්නේ බැලුම් ගන්න තමයි ඉතින් හැමදාම. ආ. එහෙනම් මේ සාධිකාරයක් දෙන්නකෝ. එතකොට දැන් අද මට මතක් කළා මෙව්වා වෙනදට ධර්ම සාකච්ඡාවකට ගියාම එක ප්‍රශ්නයක් යහන්නේ ඊට පස්සේ පැය එකමාරක්ම ස්වාමීන් වහන්සේ ධර්ම දේශනා කරනවා ධර්ම සාකච්ඡාවල් නම් වෙන්නේ නැහැ. එහෙම නෙවෙයි අද ධර්ම සාකච්ඡාවක්ම කරන්න කියලා. ඒ හින්දා මේ ඉතින් ප්‍රශ්න අහන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න. ප්‍රශ්න නැද්ද? අහන්න බලන්න. අනිච්චං පිළිකුල් භාවනා විදර්ශනාවට අපි මේ ස්වාමීන් වහන්සේට කියනවා පිළිකුල් භාවනා විදර්ශනාවට හරවනවා කියලා කියන්නේ දැන් පිළිකුල් භාවනාව කියලා කියන්නේ සමතය වඩන භාවනාව සමතය භාවනාව තමයි පිළිකුල් භාවනාව කියලා කියන්නේ ඒක සමතයෙන් සමතයෙන් නැත්නම් පිළිකුල් භාවනාවෙන් වෙන මූලික දේ තමයි මේ රාගය දුරු කරන්නේ. යම් රූපයක් අරබයා යම් රාග ස්වභාවයක් තියෙනවා නම් මේ රාගය නැතර එක තමයි පිළිකුල් ලැබීම කරන්නේ. ඒක මෙහෙම කරනකොට අපිට මේ වරණකොට අපිට මේ රාග කෙලෙස් දුර වෙන මොනවද උන්ට පිළිකුල් ලැබෙන බලකොට කෙස් වල ලොම් වල ආදී මේ කොටස් වල පිළිකුල් හැටියෙන් පිළිකුල් සංඥාව ඇතිවන ඇති කර වෙන විදිය. අපි මේක වරණකොට අන්න අපිට මේ කොටස් අරගෙන නැත්නම් මේ කය අරබය යම් රාජ ස්වභාවයක් ඇති වෙනා මේ රාජ ස්වභාවය යන්නේ නැති වෙනවා. නැති වෙනකොට වෙන්නේ මොකද? අන්න හිත හොඳට සමාධිය. හිත හොඳට සමාධිය වෙනවා. දැන් සම්පූර්ණ හිත සමාධිය එනකොට දැන් එයාට මේ තුල රාජයක් නැහැ. රාජ ස්වභාවයක් නැහැ. මේක කෙලෙස් ස්වභාවයක් නැහැ. ඒතකොට මෙන්න මේ සමාධිමත් වෙච්ච හිත ඉවත් කරන්නේ මොකද්ද? විදර්ශන අරමුණ අරගෙන මේ සමාධි පාදේ කරගෙන ඉලුකුල් භාවනාවෙන් ඇති කරගත්ත යම් සමාධියක් තියෙනවා නම් මේ සමාධිය පාදක කරගෙන අනිදර්ශනා භාවනාවේ නිරත වෙනවා. ඒක හේතුව තමයි මේ පිළිකුල් භාවනාව ඉදර්ශනා. ඉදර්ශනා පිළිකුල් භාවනාවේ වඩලා මේ තුන් නිවනට පත් වෙන්න පුළුවන් කියලා කියන්නේ එහෙමයි. පිළිකුල් භාවනාව විතරක් වඩලා එහෙම පිළිමක් වෙන්නේ නැහැ. පිළිකුල් භාවනාව පාදක කරගෙන. සමතේ පාදක කරගෙන අනිදර්ශනා භාවනාව කියලා ගන්නවා. අපිට පුළුවන් හොඳට දැන් ඉන්නක් තියනවා නම් ඒ පිළිකුල් හැටියට අපි අරගත් මේ පොතක්ම අපේ විදර්ශනා අරමුණ හැටියට අරගන්න පුළුවන්. විදර්ශනා අරගන්න පුළුවන්. මේකම පුළුවන් විදර්ශනා වලින් අපේ දා පිළිකුල් සංඥා යම් ආකාරයක පිළිකුල් සංඥා කියලා පිළිකුල් වන ආකාරයේ යම් යම් ආකාරයේ සංඥාව කියලා මේ සංඥාවන්ගේද ඇති නැති බලමින් මේ වගේ අපිට ආත්ම නිත්‍ය නැතිවන ආකාරයට බලමින් යාට පුළුවන් සතරිත කරගෙන ජීවන් දකින්න උනම් මේ ආකාරයට ඉබේ. එතකොට පිළිකුල් භවන ඈ හරියම එතකොට දැන් ආමුදුරණ වහන්සේ පැහැදිලි කරපු ක්‍රමය තමයි ශාසනයේ මූලිකම ක්‍රමය ඒක තමයි ඊට පස්සේ ඒකෙම තව කොටසක් තියෙනවා සියලු සංස්කාර ධර්මයන් පිළිකුල් සංඥාවෙන් බලනවා කියන කාරණාවයි සබ්බ සංකාරයේසු අට්ඨීයේච හරාචි jigucchati කියලා. සියලු සංස්කාර ධර්මයන් කෙරෙහිම හිවිකිත වෙනවා. දුරු කරනවා. ලැජ්ජිත වෙනවා. ලැජ්ජ වෙනවා. කියන්නේ පිළිකුල් කරනවා. සියලුම සංස්කාර ධර්මයන් කෙරෙහි එතකොට එතනක් තියෙන පිළිකුල හැබැයි එතන පිළිකුල අද මෙහෙම කමක් තියෙනවා. පිළිකුල කියන කාරණාවේදී අද අපි දන්නේ මේ ටිකක් මේ පටිඝය මිත්‍ර ස්වභාවයක්. පිළිකුලේදී පිළිකුල් කියලා කියන්නේ මේ මොකදකට කියන්නේ අපි දැන් දුගඳයි ජරා වගේ කියන එකටත් අපි පිළිකුල් කියනවා. දැන් අපි පැවැත්මම මේ පැවැත්මම පිළිකුල් කරනවා. කියන්නේ සුබ නැහැ කියන අර්ථයෙන්. අසුබයි කියනවා අපි සුබ නැහැ කියන අර්ථයෙන්. එතකොට සුබ නැහැ කියන එක අපිට එක එක මට්ටම් වලට එක එක ප්‍රමාණ වලට ලැබෙනවා. අපි රූපේ දුගඳ නිසා සුබ නැහැ. අපි කියන දැන් වේදනා සංඥා සංකාර විඥාන වගේ දේවල් මේ දුක නිසා සුබ නැහැ. මේක දුක නිසා සුබ නැහැ. කියලා ඒ වගේ අසුබයි කියන ධර්මතාවය නැත්නම් පිළිකුල් කියන කාරණාව ඒ ස්වභාවයට එනකම් මේ ශාසනයේ පෙනෙන ධර්මතාවයක් තියෙනවා. එතකොට අතින් තව කාරණාවක් මට මතක් කරනවා දැන් අපේ හාමුදුරන් වහන්සේ මතක් කළපු ආකාරයෙන්ම සමත භාවනාව ඒ කියන්නේ මේ නීවරණ දුරු කරගන්න පිළිකුල් භාවනාවෙන් පිළිකුල් භාවනා නීවරණ දුරු කරගන්න ගමම විදර්ශනාවට යොමු වෙන්නට ඕනේ. ඒකම ඊට පස්සේ අපිට හොඳ කරුණක් මතකයේ තිබුණා නම් තියෙන්න වටිනවා මම හිතන්නේ ඊයේ රෑ ස්වාමීන් වහන්සේ හොඳ ධර්ම දේශනාවක් කළා නේද? ඒ ධර්ම දේශනාවේ බොහොම වටිනා කොටසක් කියුණා කියලා මට නම් මතක තියෙනවා. මේ පින්වදින්න මතක නැහැ. මේ ශරීරයේ අනිත්‍ය වශයෙන් වේවා දුක් වශයෙන් වේවා අනාත්ම වශයෙන් වේවා අසුභ වශයෙන් වේවා කොහොමද බලන්න කිව්වේ? නේතං මම නේසෝ හමස්මෙන් නිමේසෝ අත්තාති මම නෙමෙයි මගේ නෙමෙයි මගේ ආත්මය නෙවෙයි කියන අවබෝධයේ පිහිටලා මේක කළොත් එතකොට අපිට සමත අපේ හාමුදුරන් වහන්සේ මතක් කළ න්‍යායට තමයි ධහම සිද්ධ වෙන්නේ නමුත් අන්තිමට පිරීමට යන්නේ විදර්ශනාව මම මගේ මගේ ආත්මය නෙවෙයි කියන අවබෝධය ඇති කරගෙන අපි මේ කාරණාව කළොත් ඕක තව පැත්තකින් අපි මතක් කළොත් දැන් අසුබය භාවනාව අපි කරද්දී අසුබය අපි බලනවා දැන් අපි කියමුකෝ මේ අපි මේ අසුබය ආත්ම කරගත්තොත් අපිට එන්නේ කලකිරීමක් නෙමේ ද්වේෂයක් අකමැත්තක් අපි කියමුකෝ රාහවල් මිනිස්සයා කබ පෙරාගෙන ඉන්නවා කිව්වහම එන්නේ හිරිකිතක් ඒක පටිගය මිශ්‍ර එකක් මිස කලකිරීමක් දෙන්නේ නෑ නේද? එතන තියෙන්නේ මේ තරහවට වගේ ගැටෙන ස්වභාවයක් නේද? එතකොට ඒ වගේ වුණොත් එතන අපිට පිළිකුල් සංඥාව වැඩිලා තියෙනවා. අපිට වැඩිලා තියෙන්නේ මොකද්ද? පටිඝ සංඥාව. නේද? එතකොට කොහොමද අපි පටිඝ සංඥාව ඇති නොවන විදිහකට පිළිකුල බලන්නේ? ඒකයි දැන් මේ ගෙවල් දොරවල් වල උනත් ඒ ගිහි මේ සම්බන්ධතාව වලට උනත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දහමේ අවබෝධයත් එක්ක මේ කාරණාව කරනවා නම් මොකද මේ කාරණාවෙන් විදර්ශන මේ ඒ අසුබේ වැඩෙන මට්ටමට තමන්ගේ කෙලෙස් දුර වෙනවා. කෙලෙස් දුර වෙන ගමන්ම අසුබ භාවනාවෙන් භාවනාවක් වෙනවා. නමුත් ඇලීමකට ගැටීමකට ගැටීමකට යන්නේ නැතුව මම අර මතක් කරලා තියෙනවා හැම වෙලාවෙම අපි අසුභ භවනා කරද්දී අසුභය සමාගේ හෝ අනුන්ගේ නොවි අසුභය අනාත්ම වුණොත් අපි එතන ඇලින්න ගැටෙන්න එහෙම නැහැ කියලා. මාර මතක් කරලා තියෙනවා අනාත්ම සංඥාවත් ආත්ම සංඥාවත් අතර ටිකක් වෙනස. දාර කතාවක් කියන්නේ ඔන්න එක මිනිසෙක් බෝට්ටුවක නැගලා යනවා. හිස් බෝට්ටුවක් ඇවිල්ලා මේ බෝට්ටුවේ හැප්පුණා. ඉතින් මොකුත් ගානක් නැහැ. ඊට පස්සේ ආපහු බෝට්ටුවක් ඇවිල්ලා හැප්පුණා හැප්පෙනකොට ඒ බෝට්ටුවේ මිනිහෙක් හිටියා. ආන් එයාට තරහ ගියා මේ <laughs> ගෙනලා හැප්පුවා කියලා. දෙකම හැප්පුණා. ඉස්සෙල්ලා එකේ තරහ ගන්න හේතුවක් තිබුණා දෙවෙනි එකේ පුද්ගලෙක් හිටියා තරහ ගියා. ආපහු අර මතක් කරනවා දැන් අපි ගමනක් එහෙම යනකොට කකුල සාමාන්‍ය ගලක මුලක හැප්පෙනවා සමහර නියපොතක් කැඩිලා යනවා. අපි කවුරුවත් යන්නේ නැහැ ආපහු මේ ගලට හරි මුලට හරි ගහන්න යනවා අපි කවුරුත්. නිකං කවුරු හරි කෙනෙක් අතින් පාරක් එහෙම ගැහුවොත් කම්මුලකට එහෙම මට ගැහුවා නේද කියලා වෛරත් බැඳලා මේ ගහලා දැනලා නොඑක් දේවල් කරනවා. අර තරම් මේ රිදුනොත් නෙමෙයි. අපි මේ රිදීම නිසා නෙමෙයි එතකොට මේ මේ තරම් ඇවිසිලා තියෙන්නේ නේ. කෙලෙස් නිසා. එතකොට ඒ වගේ දැන් අසුබය කියන එක පුද්ගලයේ ගෙවුනොත් මගේ හරි අනුන්ගේ හරි වුණොත් ඇති වෙන්නේ කලකිරීම ද්වේෂ පටිගය හා සම්මිශ්‍ර කලකිරීමයි. නමුත් අපිට අසුබය Tamange හෝ අනුන්ගේ නොවිය අසුබය අනාත්ම එකක් වුණොත් මේ රූපේ පවතින මේ වගේ අසුබ වූ ස්වභාවයක්. ඒ රූපය මම හෝ මගේ හෝ මගේ ආත්ම නෙමෙයි මේ රූපේ මේ අසුබ වූ රූපේ ස්වභාවය මෙන්න මේ බඳුයි. කියලා අපිට රූපය පිළිබඳ මනාව දැක්මකුත් එක්ක අසුබය වැඩුණොත් මෙන්න මේ තුලිනුත් අපිට මේ අසුභ භාවනාව තුලිනුත් පටිච්චසම්පන්න ධර්මතාවය අවබෝධ කරගන්න පුළුවන්. ඒ වගේ හැම වෙලාවෙම අසුභය තමාගේ නොවි අසුභය අනුන්ගේ නොවි අසුභය අනාත්ම වෙන ආකාරයට බලන්න පුළුවන් නම් එතනත් විදර්ශනාවට දැන් අපි අර කීදන්නේ මේ ශරීරයේ කෙස් ලොම් නියදත් හම්මස් නහර මේ වගේ නොයෙක් කුණුප කොටස් සිහි කරලා බලනවා. අපි බැලුවත් අපිට මේක මගේ කියන හැඟීම ඇතුව නම් අපි බලන්නේ. මගේ ඇඟේ තියෙන මේ කොටස් කියලා බැලුවොත් අපිට මේකෙන් අවශ්‍ය කාරණා වෙලා නැහැ. මේ කාරණාව බැලීම නිසා දුරු වෙන්න ඕනේ කෙලෙසි අපි තර කරගෙනයි මේ බලන්නේ. නේද? එතකොට මේ මගේ ඇඟේ තියෙන්නේ නැත්නම් අපේ ඇඟේ තියෙන්නේ අපේ ශරීරයේ තියෙන්නේ මෙහෙම කියන කාරණා නෙමෙයි. මේ රූපේ ස්වභාවය මේ වගේ අසුබයි. මේ අසුබ වූ රූපය ඇති වෙන්නේ මෙන්න මෙහෙමයි නැති වෙන්නේ මේ මෙහෙමයි. එහෙනම් මේ රූපේ හේතු ප්‍රත්‍යය නේද කියන අවබෝධකින් යුක්තව බලන්න පුරුදු වුණොත් අපි එතකොට අපිට හම්බ වෙන්නේ රූපය අනාත්මයි. අන්න ඒ විදිහට තේරුණාද? ප්‍රශ්න දෙහුන් නැද්ද? ඈ? ලෙහුන මදිද? කියන්නේ කොහොමද බලාපොරොත්තු වෙන්නේ? මේ අකෝටි වල අපිට භාවයෙන්ම පිළිකුල් සුභයක් තියෙනවා. නමුත් ඒ මේ පිළිකුල් ඇවිල්ලා තියෙන අපිට මේ අකෝටි පිට පිළිකුල් නෙවෙයි. අපි පුංචි කාලේ ඉඳලම මේ අකුසිතික බලන් උගලා තියෙන පිළිකුල් නැති. මේක අකුසිතික පිළිකුල් වුණා නම් කවදාවත් ඉරිකම් සහ දැන් මේ අකුසිතික කන ඉරිකම් තත්තුන්ට ඒ විපරක් නෙමෙයි. නමුත් ඒ තත්තුන් සම්බන්ධ ඇතිලා තියෙන සංඥා. මේක කියන්නේ යාර අකුසිතික කෙරෙහි සුභ සංඥාවක් ඇතිලා තියෙනවා. ඒ හිඳයි ඒ ඉරිකම් තත්තුන්ට මේ ඒකේ පිළිකුලක් නැති. ඒතකොට ඒකිට පිළිකුලක් නම් අකුසිතික පිළිකුලක් නම් මේ ප්‍රභේදයක් නැතුව මන්ත්‍රයෙන් හෝ වේවා සිතාන්දාගත අතුන්ත හෝ වේවා ඒ ටික පිළි කරගන්න. නමුත් මේ දෙදෙනා අතර මේ මේක බැඳීමේ ස්වභාවය වෙනස් බවයි මේ පිළිපල ඇති වෙන්නේ හේතු නැහැ. අර කුංජික අපි වුණත් අකුංජික කුංජිකාවේ ඉඳලා බලන්න උදලා කියන්නේ පිළිකුල් ආකාරයට. අපි දැන තුනට අපිට මේ මේකේ දෙලි පිළිකුල් සංඥාව ඇතිලා තියෙනවා. එතකොට දැන් අපි ගත්තොත් දැන් මේ මාංශ ආහාරයයි දෙවියන් අතර ගන්න ආහාරයේ ස්වභාවය ගන්නකොට දැන් දෙවියන් ගැන මනුස්ස ආහාර කියන එක දෙවියන්ට මහා පිළිකුලක් වෙනවා. පිළිකුලක් කියන්නේ. ඒතකොට මේ දෙවියන්ට මේක මේ ආහාර ටික පිළිකුලක් වුණාම මනුස්සයින්ට මේක පිළිකුලක් වෙන්නේ නමුත් ඇයි මේ ආහාර ටික පිළිකුල වෙන්නේ මනුස්සයින්ට? අපි බුද්ධිකාරී ඉඳලම ගන්න ආහාර ටික සුබ වශයෙන් දැකලා තියෙනවා. හොඳ සංහාවෙන් යුක්ත වශයෙන් ආහාර ටික පිළිකුල හැටියටම අපි අහන්නේ. මේ සුබ හැදීම ආරම්භ වෙනවා. ඒ නිසා අපිට මේ ආහාරය කෙරේ පිළිකුලක් එන්නේ නැති. දැන් අපි ආහාර පිළිකට පිළිකුල සංඥා ඇති පිළිකුල කරගන්න නම් අපි දැන් මේ ආහාරය කෙරේ පිළිකුල ඇතිවන විදිහට අපි මෙහෙම කරනවා. අර අපි කිසි අපිට උන්ති කාලේ ඉඳලම මේ පිළිකුල සංඥාවෙන් බලන්න උදෙකින් තමයි අර පිළිකුල නමුත් අපි අන්නේ වගේ අපි හැමදාම මේ ආහාර පිළිකට සුබ වශයෙන් බලන්න දුකලා තියෙන ඉඳ ආහාරයට එන්න තමයි අපේ මේ කයට පිළිගුණක් අපිට ඇති වෙන්නේ නැහැ. අපි මේවට සුභ ප්‍රඥාවෙන්ම බලන් ඉන්නවා. නමුත් අපි උරුකලොත් දැන් මේ ඒක තනිකර තහවුරුලා. මේ සුභ කිය හැටියට යම් ආකාරයෙන් බලුවා නම් අපි දැන් නිරන්තරයෙන් පිළිකුල් සංඥාව උපදින විදිහටම මේ පිළිකුල් සංඥා වඩනවා. පිළිකුල් සංඥා වඩන කොටයි අපිට මේ ආහාරය ගැන පිළිකුල මේ කය ගැන පිළිකුල කියන ඒවා මෙන්න ඇති වෙන්නේ. ඒතකොට ඒක මේක විලාපින් අපි මේ ඒ ඒ දකින්න දේවල් ඒ යන දේවල් මොලේ කර්ම අපේ මේ ඇති කරන් කියන මේ විපරීත වූ සංඥාවන්ගේ ස්වභාවය මත තමයි අපි මේ පිළිතුර ඇති වෙන්න එන්නත් සුබ ඇති වෙන්න නොපිළිතුර වෙන්න මේ වෙනස ඇතිලා තියෙන්නේ අපේ තියෙන ඇති කරන් කියන මේ සංඥාවන්ගේ දානත්වය මත. ඒතර අපි බලන්න ඕනේ දැන් යමක් දකින්නකොට එකපාරට පිළිකුල ඇහිලා බලන්න එපා. නොපිළිකුල ඇහිලා බලන්න එපා. කරන්න ඕනේ ඒක ඇත්ත බලන්න කරන්න ඕනේ. දැන් අපි පිළිකුල් බලනවා කියලා කරන්නේ මොකද්ද? මේක ඇත්ත බලන්නේ කරන්නේ. ඇත්ත බලනකොට අන්‍යයට අවබෝධ වෙනවා මේක පිළිකුලක්මයි කියන මෙන්න මේ අවබෝධයක් තියෙනවා. ඒත් අර වගේ ඇත්ත බලන්නේ නැතුව කෙනෙක් පිළිකුලක් කියලා කියනවා නම් ඒ අවබෝධයෙන් යුක්තව ඇතිවන පිළිකුලක් නෙමෙයි. දැන් අපි අසුචි පිට දෙරේ පිළිකුලක් බලනකොට එතන අපිට අවබෝධයෙන් යුක්ත ලැබෙච්ච පිළිකුලක් නෙමෙයි. එතන අන්න එතනදී අපි එදලා කියනවා මේ ද්වේෂය කියන්නේ. අපි මුදේ මාර්ගනේ ද්වේෂය නැත්නම් අපි දිහා යෙදিলা ඇතිවෙච්ච අතුම ගන්නවා. නැත්නම් පිළිකුල් සංඥාව. ඒකට අපි මේකේ නියම පිළිකුල් හැටියට බලන්නේ ඇත්ත මේක ඇත්ත දැනුනොත්. අනිත් ඔය යාට නියම විදියට පිළිකුල් සංඥාවක් තිබෙනවා. ඒතකොට අන්නේ ඇති කරගත්තොත් එයාට ඒ ඇතුළේ පිළිකුල ගැටෙන ආකාරයේ දේශය විශ්වවිද්‍ය ආකාරයට ඇති වෙන්නේ නැහැ. ඒතකොට අන්නේ වගේ අපේ තියෙන පිළිකුල් සංඥාව කියන එක නෙවෙයි හොඳට අපි ඇත්ත දැනගන්නකොට අන්නේ මේ පිළිකුල් ස්වභාවය. මේ වගේ ස්වභාවය අපිට අවබෝධ වෙනවා. ඒතකොට ඒකම තමයි අපිට මේ පිළිකුල වඩනවා කියලා නැත්නම් අසුබ විදියට වඩනවා කියලා අපි කරන්නේ පිළිලෙ විදියට. ඒතර අනිත් අපි තමයි අපි මේ පිළිකුල හෝ නොපිළිකුල කියන එක ඇති වෙන්නේ. තව ප්‍රශ්නයක් ඇති වුණාද? ප්‍රශ්නයක් ඇති වුණාද? අසුබවල බානවා වගේම අපි අනාත්මයි කියලා බලන්නේ. එහෙනම් අනාත්මයි කියලා බලුවට බලන වෙලාවට දැන් මම කියලා වැළුවට මම කොටස් වලට වෙන් කරලා බලනකොට වෙලාවල විතර හැම නැතිලා ගියාට ආයෙ ටිකක් වෙලා බලනකොට මම ඉන්නේ. ඒ වගේ දැන් වෙන ශරීර අනිත්‍යයේ ශරීර දිහා අපි බලනවා අනිත්‍ය අනාත්මයි කියලා බලලා බැලුවට මොකද ටිකක් වෙනකොට බුද්ධලේ තමයි තේරෙන්න පටන් මේ විදිහට මේ බුද්ධලයා නැතිලා ඇත්තටම දැන් අපේ මෝහය කියලා අපිට මේ මෝඩකම කියන්නේ අපි හැම වෙලේම අහන්නේ ඔය පුද්ගල සංඥාව අපි තුල තියෙන එක නැති කරගන්න කොයි විදිහටද අපි ඒකේ හිත තියාගන්නේ දැන් අපිට භාවනා කරන වෙලාවට විතරක් පුද්ගලයා ඉස්සන්නේ සත්‍ය කියන එක නැහැ කියලා වගේ තේරෙනවා බලන තැනම කරන්නේ නමුත් අනිත් වෙලාවට මේ පුද්ගලයේ මතුවෙලා තේරෙනවා අපිට නෑ ඉන්න ගහම් වෙන්නේ හැම වෙලේම මේ එක්කෝ මනසේ දැනෙන කීවා විදිහට තමයි අපිට තේරෙන්නේ එකින් භාවනා කරන වෙලාවට විතරක් බලන තැන විතරක් අපි අනාත්මය කියලා බලනකොට එතන දැන් කෙස් වල නැහැ, මස් වල නැහැ, එහෙම තමයි තේරෙන්නේ. අර එකක් වගේ වුණාට අපිට තේරෙනවා නම්. දැන් මම මේ පොඩි ප්‍රශ්නයක් අහන්න. මේ ප්‍රශ්නෙට උත්තර පුළුවන් විදිහට දෙන්න. ඊට පස්සේ අපි ඒක පැහැදිලි කරගමු ඈ. දැන් අපි කැලේට ගිහිල්ලා කියනවා දර කෝටු ටිකක්. මොන දර කෝටුව කෝටුව කෝටු කෝටු 10ක් විතර ගෙනල්ලා දැන් කෝටුවක් විතරයිනේ තියෙන්නේ. එක කෝටුවක් ගත්තොත් එක කෝටුවක්. මෙහෙම ඊට පස්සේ මේ කෝටු 10ම එකට අරගෙන ලනු ගොඩ ලනු කෑල්ලකින් අපි එකට කියලා බඳිනවා. දැන් මොකද්ද උනේ? දර මිටියක් හම්බ වුණා. දැන් ඔන්න අපිට ධර්ම මිටියක් හම්බ වෙනවා. හොඳට මේක ටිකක් නුවණින් ගන්න ඕනේ කරුණක් ඈ. ධර්ම මිටියක් හම්බ වෙනවා. දැන් අපි මේ ධර්ම මිටිය දැක්කට පස්සේ අපිට කැමැත්තක් ධර්ම මිටිය ෂෝක් ධර්ම මිටියක් කියලා අපිට කැමැත්තක් එනවා. හරිද? ඔන්න දැන් අපිට ලෝභයක් ආව කියන්නකෝ. දැන් මේ ධර්මිතිය අකමැත්ත ධර්මිතියට ලෝභකම කැතින අයියෝ මේ ධර්මිතියට මම ලෝභකම කැටි කරගන්න. දැන් මේ ධර්මිතියේ තියෙන ලෝභකම නැති කරගන්න ඕනේ කියලාත් අපිට හිතන කියන්නේ. දැන් අපි ධර්මිතියේ තියෙන ලෝභකම නැති කරගන්න අපි දන්නවා දැන් ධර්මිතිය හම්බෙන තාක් ධර්මිතිය හම්බෙන එක තමයි මේ දෝෂේ. ධර්මිතිය හම්බෙනකක් අපිට ලෝභකම නැති කරන්න බෑ. දැන් ධර්මිතිය අනිත්‍ය බලන්න ඕනේ අපි. තේරුණාද? එතකොට ලෝභකම නැති වෙන දැන් දරන්ටි අනිත්‍ය බලනවා අපි. කොහොමද දැන් අපි දර කෑල්ලක් අරගෙන දර කෑල්ල උන රහින හොඳට. රැහැලා රැහැලා රැහැලා රැහැලා දැන් මේ ධර්මිතිය හොයන්න හදන්නේ අපි ධර්මිතිය අනිත්‍ය බලන්න. දැන් ඔන්න එතන ධර්මිතිය තියෙනවද? ධර්මිතිය එතනින් හම්බ වෙයිද අපිට? ඕන් දැන් ධර්මිතිය බැලුවා නෑ ඒක. ඊගාව කෝටු කැල්ල අරගෙන ඔන්න කෝටු කැල්ල ඇතුලේ බලනවා දැන් ධර්මිතිය නෑ. ඊගාවට ආපහු රූටු කැලි ටික 10ම අරගෙන බලන ඕන ධර්මිතිය නැහැ කියලා අපි තීරණය කරනවා. නමුත් ධර්මිතියයි කියලා අපිට ජීවිතේ හම්බ වෙලා යම් තැනකින් යම් කෙලෙසයක් ආවනම් ඒ කෙලෙසේ තියෙන තැනට අපි චිත්ත වෙලාවක් නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ දැන් ධර්මිතියන්නේ කෙලෙසාවේ. ධර්මිතිය අනිත්‍යයි නෝනේ. දැන් අපි බැලුවේ ධර්මිතිය අනිත්‍ය බලන්න මොකක් ඇතුළේද බැලුවේ? අර කෝටි ඇතුළේනේ බැලුවේ. දර කෝටිය තුලේ බලන අපිට දර මිටියකින් ආපු කෙලෙසිය දුරු වුණොත් තමයි පුදුමනේ. දුරු නොවුනොත් පුදුමද? නෑ. මොකද අපිට දර කෝටියකින් හෝ දර කෝටුවක් ඇතුලෙන් එන කෙලෙසියක් දාවේ. නෑ. දර මිටිය ඇති උනේ කොහොමද? දර මිටිය නැති වෙන්නේ කොහොමද කියලා හොයලා දර මිටිය අනිත්‍යතාවය හොයාගන්නේ නැතුව අපි දර මිටිය අනිත්‍යතාවය ඒ කියන්නේ දර මිටියේ ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන කාරණාව හොයන්නේ නැතුව අපි කරන්න හදන්නේ මොකද්ද? දර මිටි ඇති වෙන්න හේතු වෙච්ච හේතු ටිකේ. දර මිටියෙන් ආපු කෙලෙසේ දුරු කරන්න හොයන්නේ මේ දර කෝටු ඇතුලේ. දර මිටිය ඇති වෙන්න හේතු වෙච්ච හේතු ටිකේ. නේද? තේරෙනවද මේ කියපු උපමාව? ඒ වගේ එතකොට මෙන්න මෙතන පටිච්ච සම්පන්න ධර්මතාවය අපි තෝරගන්න ඕනේ. දැන් හොඳට මෙතනදී බලන්න මෙහෙම කාරණාවක් මේ ශාසනයේ තියෙනවා දැන් අර ගාත් සරිත් මහ රහතන් වහන්සේ වුණත් ධර්මය අවබෝධ කරගත්තේ "යේ ධම්මා හේතුප්පබ තේසං හේතු තථාගතෝ ආහ" තේසං චේ නිරෝධෝ එවං වාදි මහා සම්මනෝ කියලා යම් හේතුවක් නිසා ඵලයක් හටගන්නවා නම් ඒ ඵලයට හේතුවත් එහි නිරෝධය තථාගතයන් වහන්සේ දේශනා කරනවා කියලා හේතුඵල ධහමක් වෙන්නේ. යන්කින්ච සම්දේ ධම්මං සම්බන්ත නිරෝධ ධම්ම යමක් හේතු ප්‍රත්‍යයෙන් හටගන්නේ සියල්ල හේතු නැති වෙනව නැති වෙන කියලා මේ නොඑක ආකාරයෙන් හේතුඵල ධමයක් නේ පෙන්වලා තියෙන්නේ. ඔය හේතුඵල ධමයට පාළියෙන් කියලා මොකද්ද? පටිච්ච සමුප්පන්නයි කියලා. පටිච්ච සමුප්පන්න වූ නැත්නම් මේ හේතුඵල ධම පිළිබඳව අපිට ලබාගත යුතු මූලික වූ දැනුම නැතුව අපි මේ ධහම යොදා ගන්න හදන නිසා තමයි මේ කාරණාව අපිට වෙන්නේ. අපි අතනම අර උපමාවම ගමු හේතුවක් නිසා හටගන්න හටගන්න ඵලය මේ හේතුඵල ධර්මයෙන් පෙන්වන්නේ පටිච්චසමුප්පන්නයි කියන වචනේ තේරුම හේතු නිසා හටගන්න ඵලය හේතු එකක් එකකට අයිතිත් නැහැ හේතු ඔක්කොටම අයිතිත් නැතුව හේතුන්ගෙන් බැහැරත් නොවි හේතු නිසාම හටගෙන හේතු නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙනවා කියන දර්ශනයක්. දැන් අපි කියමු දර කෝටුව කෝටුව කෝටුව ගත්තොත් දැන් මේ එක දර කෝටුවක් කියන්නේ හේතුවක්. මේ දර කෝටුවක් කියන්නේ මිටියක්ද? නෑ. තව කෝටුවක් ගත්තොත් ඒක දර කෝටුවක්. නේද? ඒක මිටියක්ද? කෝටුවට මිටියක් කියන්නේ නෑ. මේ වගේ ඔන්න කෝටු ටිකක් ගෙනාවා කෝටු 10ක්. දැන් එකක් ඇතුලේ තියෙනවද දර මිටිය? නෑ. දැන් කෝටු 10ම එකට තිබ්බහම ඔන්න අපිට දර මිටියක් නැවෙනවා. හම්බ වෙනවා. දැන් මේ කෝටු එකක් ඇතුලේ එකක් එකක් දර මිටියද? එහෙනම් කෝටි 10ම ධර්මිතියද? ඔව් නේද? කොහේ නැහැ කියන්න තියෙන හේතු මොනවද? එහෙමනම් මේ මේ කෝටු ටික ඔක්කොම ධර්මිතිය නම් මේ කෝටු ටික මොන විදිහට තිබ්බත් ධර්මිතිය තියෙන්න ඕනේ නේද? මේක කුඩු කරලා දාලා තිබ්බත් ධර්මිතිය තියෙන්න බෑ ඔක්කොමනේ. නමුත් කොහොම තිබුණත් ධර්මිතිය ලැබෙන්නේ නැහනේ. එහෙනම් මේ කෝටු 10ම අඩංගු ටික එහෙමම තියෙනවා. අපි කුඩු කරලා බෝර බහැටේ කර දැම්මොත් අර අර ටිකේ අඩංගු ටික කිසි චුට්ටක්කට අඩුව එහෙමම තියෙන්නේ. එහෙම ඒ කෑලි 10ම දර මිටිය වුණා නම් එතනත් අපිට මිටිය ලැබෙන්න ඕනේ. එහෙනම් ඒකෙන් තේරෙනවා මේ කෑලිය ඔක්කොම ටික දර මිටිය නෙමෙයි. එකක් එකු දර මිටිය නෙමෙයි ඔක්කොම ටික දර මිටියක් නෙමෙයි. නමුත් මේ හේතු ටිකෙන් බැහැර දර මිටියක් හම්බ වෙනවා. නෑ මේ හේතු ටිකම තියෙන්නත් ඕනේ. නමුත් මේ නිසාම අපිට හම්බුනේ නැවිච්ච ධර්මතාවයක්. නේද? අපිට දැන් පුළුවන්ද අපිට මේ නැවුණු මේ දර මිටියක හැඩේ පේන එක අපි දර කෝටු වලට අයිති කියලා හිතුවොත් හරිද නෑ එතකොට දර කෝටු වලින් බැහැර එකක් කියලා හිතුවොත් ඒත් වැරදි නමුත් මේ දර කෝටු ටික නිසාම මැවුණු දර මිටියක් නම් තියෙන්නේ දැන් දර මිටියෙන් ආපු කෙලෙසේ දුරු කරන්න අපි දර කෝටු ඇතුලේ බලලා කවදාවත් හරියන්නේ නැහැ. එහෙම බලන අපිට ආපහු ධර්මිතියට හේතු ටික එකතු වෙනකොට ධර්මිතිය හැදෙනකොට අර කෙලෙස් ආයෙත් එනවා අපිට. මොකද ධර්මිතිය සහ මිතියගේ ධර්මිතිය ඇති වෙන්නේ කොහොමද නැති වෙන්නේ කොහොමද කියන අවබෝධයක් ඇති වෙලා නැහැ අපිට. අර කෝටු ඇතුළේ ඇතුළේ බලනකොට ඒ වෙලාවට ධර්මිතිය කියන අදහස අපෙන් අතහැරෙනවා. එතකොට ඒ වෙලාවට ධර්මිතියෙන් ආපු කෙලෙසියත් යට යනවා අපිට. දර මිටියකින් ආපු කෙලෙස් එදලාවට යට යනවා. මොකද දැන් දර කෝටුවට අපේ දිය යොමු වෙලා නිසා. නමුත් අර දර මිටියෙන් ආපු කෙලෙස් දුර වෙලා නම් නෙමෙයිනේ. ඒ ප්‍රශ්නේ එහෙමම ඒක පැත්තකින් තබලා ඉන්නේ කරන්නේද? ආයත් මේ හේතු ටික එකතු වෙනකොට ධර්මිතියක් අපිට හම්බ වුණොත් ආයතර කෙලෙසි එහෙම වෙනවා. මොකද ධර්මිතියකින් එන කෙලෙසි හඳුනගෙන ඒ කෙලෙසි දුරු වෙන ආකාරයට කටයුතු කළම නැති නිසා මේ කාරණාව. තේරෙනවද? අපි තව ඔය එක ප්‍රශ්නයක් නම් අපි තව එක ටිකක් බලමු. දැන් දර මිත්‍ය කියන කාරණාව කෝටු වලට අයිති නෑ කියන කාරණාව අපි දැන් අමු නැටි ටිකක් ගත්තොත්. ඔන්න අපි මේ නැටි ටිකෙන් හදනවා වළඳක් මුට්ටියක්. දැන් අපි හිතන්නේ මුට්ටිය කියන්නේ මේ මැටි ටිකමයි මැටි ටික කියන්නේ මේ මුට්ටියමයි කියලානේ නේද නමුත් මේ මැටි ටික නිසාම අපිට මුට්ටියක් හම්බ වුණොත් අපිට මේ හම්බ වෙන මුට්ටිය මේ නැටි ටික නිසාම හම්බ වුණාට හම්බ වෙන මේ හැඩය මුට්ටිය එහෙම මේ නැටි ටික එහෙම නෙමෙයි. ඇයි මේ හම්බ වෙන හැඩය නැටි ටික වුණා නම් අපිට පුළුවන් කමක් නැහැ මේ මැටි ටික ආපහු වෙන ආකාරයකට රවුම් කළා ආයෙත් උනන් ඇතිලියක් හදන්න පුළුවන් වෙන්න. පුළුවන්. නමුත් එහෙම බැරි වෙනම මුට්ටියක්ම නෑ. දැන් ඒ හදන මැටි අමුයෙන් ගත්ත මැටි ටිකකින් ඔන්න අපි මුට්ටියක් හැදුවා. ටිකකින් ඒක ආපහු පොඩි කරලා ඉවරලා ඒ මැටි ටිකම අඩුවක් උන්ට ගුළු කරලා ආපහු පුළුවන් අපිට ඇතිලියක් හදන්න. ආපහු ටිකකින් පුළුවන් තවත් මොකද? නෑබිලියක් හදන්න. පොරහක් හදන්න පුළුවන්. දැන් මේ ධාතුව එක එක ආකාරවලට පිහිටන පිහිටන ආකාරයට එක එක හැඩ නැවෙනවා. නමුත් අපිට නැවිලා නැවිලා හම්බ වෙන හැඩ කවදාවත් මේ ධාතුව වෙලා නැහැ. ධාතුව නිසාම එක එක හැඩතල නැවෙනවා. ඒ ධාතුව අන්නාකාරයකට පරිවර්තනය වෙනකොට අර මැවිච්ච ධර්මතාවය ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. වෙන ආකාරයකට පිටනවා. පංචවිද ඤය මණ්ඩලය කියලා අහලා තියෙනවා නේද? ලෝතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පස්ුනේ මුළු තුන් ලෝකෙම ඉතුරු නැතුව පස් ආකාරයකින් අවබෝධ කළා. මුළු තුන් ලෝකෙම කාරණා පහකින් අවබෝධ කරගත්ත මේකට කියන පංචවිද නිය මණ්ඩලය කියලා සංකාර විකාර ලක්ෂණ පඤ්ඤප්ති නිබ්බාන කියන ධර්මතා පහකින් සංඛාර කියලා කියන්නේ හේතුන්ගෙන් හටගත්තු දේවල් හේතුන්ගෙන් හටගත්තු දේවල් විකාර වෙනකොට තියෙන ආකාරය වෙනස් වෙනකොට වෙන ආකාරය අපි කියමු ඔන්න හේතුන්ගෙන් හටගත් එකක් අපි දැන් මුට්ටියයි කියන්නේ කියලා ඔන්න මේ සංඛාර ස්වභාවය හටගත් ස්වභාවයේ විකාර වෙනකොට දැන් වෙන ලක්ෂණයක්. ඔන්න පඤ්ඤප්ති. අපි දැන් ඒ හැඩයට පනවනවා මොකද්ද? ඇතිලිය කියලා. ඈ ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඒ මේ සංඛාරය ආභව විකාර වෙනකොට වෙන ලක්ෂණයක්. ඒකට පනවන මුට්ටිය කියලා. එතකොට ඉස්සෙල්ල ටික පඤ්ඤප්ති මේ ලක්ෂණය නිරුද්ධ වෙලා යනවා. ඉතින් මේක තමයි ලෝක ස්වභාවය. එතකොට මෙතන තියෙන දෝෂය මෙන්න මේකයි. අපි අර මුට්ටියයි කියන කාරණාව දිහා බලලා තමයි මැටි ටික තණ්හා කරන්නේ. අපි හිතාගෙන ඉන්නේ මේ මැටි ටික තමයි මුට්ටිය. මුට්ටිය කියන්නේ මැටි ටික කියලා. අපිට මේ මැටි ටික නිසාම හම්බ වෙච්ච නමුත් මුට්ටියයි කියලා අපිට හම්බ වෙන ධර්මතාවය මේ මැටි ටික නෙමෙයි නේද කියලා මේ හේතුඵල ධර්ම අපි දන්නේ නැහැ. ඒ සිද්ධියම වෙලා තමයි අර ධර්මිතිය ගැනත් මම කිව්වේ කෝටු ටික නිසාම අපිට ධර්මිතියක් හම්බ වෙනවා. ධර්මිතිය කියන කාරණාව මේ කෝටු එකක්වත් නෙමෙයි කෝටු ඔක්කොමත් නෙමෙයි මේ නිසාමයි හැටගන්නේ කියන කාරණාව පිළිබඳ අපිට අවබෝධයක් නැහැ. අපි හිතාගෙන ඉන්නේ ධර්මිතිය කියන්නේ මේ කෝටු ටික තමයි. කෝටු ටික කියන්නේ ධර්මිතිය තමයි කියන කාරණාව. දර මිටියෙන් ඇති වෙන කෙලෙස්ය සිහි කළා තමයි දර කොයල්ලක් අපි ගන්නෙ. දර මිටියකින් එන කෙලෙස්ය තමයි අපිට එක කැලලකින් පරිහරණය වෙන්නේ. ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ අපි නිකන් දර මිටිය වගේ කියලා කියමුකෝ. ඒ දර මිටියෙන් දර කෝටු ටික නිසා දර මිටියක් අපිට හම්බුණා වගේ. රූපය කියන්නේ දර කෝටුවක් වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ දර කෝටු ටිකක් කියලා ගන්නකො මේ කෝටු පහ නිසාම අපිට හම්බ වෙනවා මොකද්ද? ඔන්න ධර්මිකයක් හම්බුනා වගේ මම කියන අදහසක්. දැන් අපි මේ මම කියන අදහස නැති කරන්න මොකද්ද මේ කරන්නේ? අර ධර්මිකය නැති කරන්න කෝටුව තුල බලනවා වගේ. මේ මම කියන අදහස ඇති වෙන හා නැති වෙන හැටි දන්නේ නැති අපි දැන් මම නැති කරන්ද මම මගේ අනිත්‍යතාවය බලන්ද මොකද කරන්නේ රූපය කඩ කඩ බලනවා. අර දර මිටිය නැති කරන දර කෝටු ඇතුළේ අවශ්‍යනවා වගේ. මේ ධර්මතා පහ නිසාම අපිට හම්බ වෙන ආත්ම සංඥාව මේ පහෙන් එකකටවත් අයිති නොවි. පහමත් නොවි. ඒ නිසාම හටගන්න කෙලෙසයක් වෙනවා. ඒ නිසාම හටගන්න ධර්මතාවයක්. ඒක ගැන අපි අවබෝධයක් ඇති කරගන්නේ නැතුව ඒ ගැන අපි කෙලෙසිය දුරු කරන්න කියලා අපි මොකද කරන්නේ අර දර කෝටුවේදී බලනවා වගේ ඔන්න රූපය කඩලා කඩලා කඩලා බලනවා. ඔන්න මම නැහැ. වේදනාව ගැන බලනවා, සංඥාව ගැන බලනවා, සංකාර ගැන බලනවා. දැන් යම් තැනකින් නම් මමයි කියන කෙලෙසිය ඇති වෙලා ඒ කෙලෙසින් නිසා දුකටපත් උනේ ඒ කෙලෙසිය එහෙමමමයි තව. ඒක හිඳලවත් නැහැ. මෙහෙම බලන මේ ස්කන්ධ නිසාම හටගත් ස්කන්ධ වලට අයිති නොවුණු තැනකින් ඇතිවෙන කෙලෙසයක් ස්කන්ධ තුල දුරු කරන්න හදන අපිට දුරු වුණොත් තමයි පුදුමයි. තව ආදාසක් මම ඔය කියන්නේ අපි රතු පාට කණ්ණාඩියක් දාගෙන බලනවා ඔය බිත්තිය දිහා බලනකොට දැන් බිත්තිය රතු පාටයි. දැන් අපි හුණු බාල්දියක් ගෙනල්ලා බිත්තිය ගන්නවා මේ රතු පාට නැති කරන්න කියලා. ඔන්න නැති වෙනාද? මොකද එන්නේ? ගාන එකත් රතු පාටයි. ආයෙත් ගාන එකක්. ආයෙත් රතු පාටයි. ගාන ගාන එක රතු පාට වෙනවා මිසක රතු පාට යන්නේ. මොකද ඒකට හේතුව? ඈ? ආ එතකොට දැන් ප්‍රශ්නේ තියෙන්නේ විත්‍ය රතු පාට වගේ පෙවුනේ විත්‍ය රතු පාට හින්දා නෙමෙයි. මේ දාගත්ත කණ්ණාඩිය දෝෂේ. කණ්ණාඩිය ගැලවෙනනම් අපිට මේ හුණු ගන්න හැම ඕනේද? ඕනෙම නෑ. දැන් අපි මේ කරන්න යන්නේ ඔහොම වැඩක්. ඉතින් මෙහෙ හුණු ගන්නකොට මේක මේ මේ සුදු පාට වුණා නම් තමයි පුදුති. රතු පාට කණ්ණාඩියෙන් බලන අපිට සුදු හුණු ගෑවා කියලා සුදු පාටට පෙවුනනම් තමයි පුදුමේ. නේද? ඒ වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහ නිසා ඒට අදාළ නොවි ඒ නිසා උපදින කෙලෙසයක් ඒ මේ මේ කොලේසේ තේරුම් ගන්නේ නැතුව මේ ස්කන්ධ ගවේෂණය කරලා අපි කෙලෙස් දුරු කරන්න හදනකොට කෙලෙස් දුරු වුණොත් ඒක තමයි පුදුමේ මෙන්න මෙතෙන්දී දැන් හැමදා ධර්ම සාකච්ඡා ධර්ම දේශනාවකට යනවා කියන්නේ ඔන්න ඔයක තමයි. මට කියන්න බොහොම වටින එක කොටසක් මතක් වුණා. රූපය ගැන හොඳට සම්මර්ෂණය කළ යුතුයි. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා බැලිය යුතුයි. අසුභයි කියලා බැලිය යුතුයි. වේදනා සංඥා සංකාර විඥාන නුවණින් පරිශීලනය කළ යුතුයි. හැබැයි කරුණක් මතක තබා ගන්න මේ තාම නිවන් දකින්න මේක වර්ධව ගන්න එපා. නිවන් දකින්ද ආර්ය ශ්‍රැංග මාර්ගයේ වඩනවා නෙමෙයි ආර්ය ශ්‍රැංග මාර්ගය හොයාගන්න කරන පරිශ්‍රණයක් නේ. මේ කෙලෙස් දුරු කරන්න හදනවා නෙමෙයි මේ කෙලෙස් දුරු කළ යුතු කෙලෙස් තියෙන්නේ කොතනද කියලා හොයන එක. මේ කරන්නේ. අපි රූපය ගැන හොඳට කෙස් ලොම් නියදත් කියලා කුටුම්බ කොටස් 32ක් කියලා ධාතු වශයෙන් හොඳට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් බැලුවාම අපිට නුවණක් එනවා එහෙනම් මේ ලෝභ දේශ මොහ නැත්තම් මම මගේ මම මගේ මගේ ආත්මය කියන හැඟීමක් එනවා එහෙනම් මේක රූපේ තියනවා නෙමෙයි මොකද රූපේ හොඳට දැනගත්තට පස්සේ එහෙනම් දැන් මේක රූපෙට අයිති ධර්මතාවයක් නෙමෙයි කියන කාරණාවක් අපිට තේරෙනවා. ඊට වේදනාවත් හොඳට බලනකොට තේරෙනවා එහෙනම් මේ අපිට දැනෙන ඇති වෙන මේ කෙලෙසේ වේදනාවට අයිති ලොකුත් නෙමෙයි. සංඥාව සංකාරයේ විඥානය ගැන බලනකොට ඒවට වෙන වෙනම අනන්‍යතාවයන් තියෙනවා. මේ මේ සංකාරයේ ලක්ෂණය මේකයි සංකාරයේ මේ ස්පර්ශ නිසායි හටගන්න ස්පර්ශ නැති වෙනකොට නැති වෙනවා කියලා සංකාරයේ සංකාරය ඇතිවීම නැතිවීම තොඳර දකින්නකොට එහෙනම් මේ කෙලෙසේ සංකාරයක් නෙමෙයි. විඥානයක් නෙමෙයි. කියන කාරණාවේ මේ එකින් එක එකින් එක නාම රූප ධර්මයන් සම්මර්ෂණය කරන්නේ මොකටද? එහෙනම් මේ උපදින කෙලෙස් මේ නාම රූප දෙකෙන් එකක්වත් නෙමෙයි. කියලා අවබෝධ ගන්න. එහෙනම් ඊට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා. එහෙනම් මේ රූපයත් නෙමෙයි වේදනාවත් නෙමෙයි සංඥාවත් නෙමෙයි සංකාරත් නෙමෙයි විඥානයත් නෙමෙයි එහෙනම් මේ පරිබාහිර එකක්ද මේ කෙලෙසේ? එහෙම එකක් වෙන්නත් බෑ. අන්තිමට මේ කෙලෙසිය කියන කාරණාව හොයාගන්න අපි ආපු දවසට තමයි එදා අපේ ආමඳුර මතක් කළා දුක සහ දුක්ඛ සමුදය කියන කාරණා දෙක අපිට වෙන් වෙන්නේ. අපි මෙච්චර කාලයක් හිතාගෙන හිටියේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතාව ටික තමයි කෙලෙස් කියලා. මේ ටික කෙලෙස් එහෙම වුණා නම් බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ ලෝකේ වැඩ ඉඳින්නේ එහෙම නැහැ. නමුත් අද අපිට මේ දෙක එකට සම්මිශ්‍ර වෙලා අපිට හිතෙන්නේ මේ තණ්හාව ඇති වෙන්නේ රූපෙටමයි. තණ්හාව තියෙන්නේ රූපෙමයි. වේදනාව ඇති වෙන්නේ මේ තණ්හාව ඇති වෙන්නේ වේදනාවටමයි. වේදනාව කියන්නේ තණ්හාවටමයි. නැතිනම් අපි කැමති මේ වේදනාවටමයි කියලා. නැත්තම් මම කියලා කියන්නේ රූපෙටමයි වේදනාව සංඥා සංකාර විඥාණයට වලටමයි මම කියන්නේ. මේවා මගේ කියන අදහස. අන්තිමට මේ අපි නුවණින් බැලුවොත් අපිට හම්බ වෙනවා දැන් මේ මේ පරිශ්‍රණය කරන්නේ කෙලෙස් නැති කරන්න කරන එක නෙමෙයි. අපි දුරු කළ යුතු කෙලෙස්ීම දුරු කළ යුතු කෙලෙස්ී තියෙන කොතනද කියන කාරණාව හොයාගන්නයි මේ පරිශ්‍රණය කියන්නේ. අන්තිමට අපිට හම්බ වෙනවා මේ රූප වේදනා සංඥා සංකාර විඥාන නැත්තම් මේ නාම රූප කියන ධර්මතා දෙක නිසාම හටගත්ත දෙකටම අයිති නොවුණු ධර්මතාවයක් විලා කෙලෙසේ මේ බව නොදන්න කමමයි මේ ස්කන්ධය කෙලෙස් වශයෙන් ඇසුරු කරන්න හේතුව මේකයි මේක අවිද්‍යාව කියන උත්තරයට ආපු දවසට අපි අපිට තියෙන මේ කෙලෙසිය දුරු කිරීම සඳහාම නුවණින් බලන එකයි. අපි කියමු දැන් අර තේරෙන අදහසකින් අපි ගමු අර ඒ ධර්මිතිය උපමාවෙම මං කිව්ව දැන් ධර්මිතියකට අපි ගොඩාක් කැමති. දැන් කැමැත්ත ලෝභය දැන් අපිට මේ කැමැත්ත නැති කරන්න නම් ධර්මිතිය නැති කරන්න ඕනේ. ධර්මිතිය අනිත්‍ය දකින්න අපි මේ තණ්හාව නැති කරන්න. දැන් ධර්මිතිය අනිත්‍ය දකින්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ධර්ම කියන්නේ දකින්න අපි මොකද කරන්න ඕනේ? ඈ ධර්මයේ අනිත්‍යතාවය බලන් අපි මොකද කරන්න ධර්මිතිය ඇති වෙන හැටි නැති වෙන හැටි බලන්න. කොහොමද ධර්මිතිය ඇති වෙන්නේ? ඔව් දැන් ඔහොම අපි කිව්වහම අපි ගොඩක් දුරට සමාජයට ධර්මිතිය ඇති වෙන හැටි කිව්වහම පස්දිය ගිනි තුලන් හින්දා ගහක් කැටිලා ගහ නිසා දරකෝටි ඇතිලා කිව්වොත් හරියද? එහෙම දාවේ නෑනේ නේද? ගහ ඇති වෙන නැති වෙන හැටි බලන්නලු කොහොමද මේ දරමිටි ඇති වෙන නැති වෙන හැටි බලන්නලු කොහොමද දරමිටි ඇති වෙන්නේ? මේ කැලරි ටික මෙහෙම තියෙනකොට දරමිටි ඇති වෙනවා කැලරි ටික නැති වෙනකොට දරමිටිය නැති වෙනවා. දැන් අපිට ප්‍රශ්නයක් එහෙම තියෙනවා දරමිටිය කොහින්දන් දාවේ දරමිටිය කොහාටද යන්නේ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ඒ? අපිට හොඳට නුවණක් තියෙනවා මේ කෑලි ටික මෙහෙම මෙහෙම තිබ්බොත් ධර්මිතිය කියලා කාරණාවක් අපිට හම්බ වෙනවා නැවිලා. නමුත් මේ හේතු ටික මෙහෙම තිබ්බ හින්දාමයි මේ ධර්මිතිය හම්බ වුනේ. මේ හේතු ටික නැති වෙනකොට ධර්මිතිය කියලා එකක් තියෙනවා එහෙමද? නැහැ. ඒතකොට එයා දන්නවා හේතු ඇති කල්ලි ධර්මිතිය හැදෙනවා හේතු නැති වෙනකොට ධර්මිතිය නැති වෙනවා. හේතුම් පටිච්ච සම්භූතං හේතුබංගා නිරුද්ධති. හේතු ඇති වෙනකොට ඇති වෙනවා. හේතු නැති වෙනකොට නැති වෙනවා. එතකොට ධර්මිකයේ තිබුණ එකක් හෝ තියෙන එකක් එහෙම නෙමෙයි. එහෙනම් දැන් මෙයා මෙහෙම දැක්කහම ධර්මිකය කියලා ආශ කරනවද කෝටු වලට එහෙම? ධර්මිකයයි ධර්මිකයකින් දැන් වෙනදට නම් ධර්මිකය කියන්නේ කෝටු ටිකමයි කියලා කෝටු දිහා හැදලියොත් ධර්මිකය ධර්මිකය තියෙන කැමැත්තෙන් තමයි කෝටු දිහා ටික දිහා බලලා කෝටු හොරකම් කරගෙන ගියේ. නමුත් දැන් කෝටුව දිහා බලන්නේ නැහැ ධර්මිතියයි කියන එකේ. එයා දන්නවා මේක ධර්මිතිය නෙමෙයි ධර්මිතිය කියන කාරණාවක් ලෝකේ ඇති වුණා නම් ඇති වෙච්ච එක හේතුවක් විතරයි. ධර්මිතිය කියන කාරණාව අවස්ථාවට නැවුණු ධර්මතාවයක් මිසක තියෙන එකක් නෙමෙයි. එහෙනම් අපිට මෙච්චර කාලයක් අපි කැමැත්ත ඇති කරගෙන තියෙන අර දර කෝටු වලටද? අපි අපිට කැමැත්ත ඇති වෙලා තියෙන්නේ අර දර කෝටු ටිකටද? අපි කැමැත්ත ඇතිලා තින්නේ දර මිතියකට. මේ දර මිටිය කියන එක බලන්න කෝටු වල රයිතියකුත් නෙමෙයි සදාවට තියෙන එකකුත් නෙමෙයි. අපේ කෙලෙස්ය සම්පූර්ණ වෙන්න කවදාවත් ඉඩ තියෙයිද කියලා. අපිට දුකම මිසක ලැබෙන්නේ අපේ අදහස සම්පූර්ණ කරගන්න කාරණාවක් තියෙද කියලා. කෝටුවක් ගත්තත් දර මිටියකින් එන පිපාසයෙන් සංසිඳෙන්නේ නැහැ. දර මිටිය කියන එක අපිට ලබාගෙන පුරව ගන්න පුළුවන් එකකුත් නෙමෙයි. දර මිටියකට ආස කරපු කෙනා දුකටමපත් වෙනවා මිසක මොකද එයාගේ පිපාසය සංසිඳව ගන්න මොන හේතුපැත්තට ගිහිල්ලත් බෑ ඵලයේ ඉඳලත් බෑ. තේරුණා නේද? මෙයා දුකකටම කොටු වෙච්ච කෙනෙක් මිසක කවදාවත් වෙන නම් එයාට යන්න තැනක් නැහැ. ඒ වගේ අපි ධර්මිතිය නිසා ඇතිවෙච්ච කෙලෙස් වගේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ නිසාම අපිට හම්බ වෙන මේ මේ රූපයට අපිට හම්බෙන ධර්මතාවයට අපි මමයි කියලා හිතාගත්තාම දැන් අපි මමයි කියලා හිතාගෙන ඉන්න ටික රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවට අයිතිත් නැහැ. අර නිත්‍ය කෝටු වලට අයිති නැහැ වගේ. මේ ටිකට අයිතිත් නැහැ. මමයි කියන කාරණාව ස්ථිරව ලබන්න පුළුවන් එකකුත් නැහැ. මෙයා දන්නවා දැන් මම කියන කෙලෙසිය නිසා යම් කෙලෙසියක් උපදිනවා නම් මම කියන කෙලෙසිය නිසා තමයි මගේ කියලා කෙලෙසියක් උපදින්නේ. එහෙනම් මම කියන කෙලෙසිය නැති වෙන්න නම් මොකද කරන්න ඕනේ? මම කියන ආත්ම සංඥාවේ අනිත්‍ය දකින්න ඕනේ. මම කියන ආත්ම සංඥාවේ අනිත්‍ය දකින්න අපි මොකද කරන්න ඕනේ? රූපය අනිත්‍ය, වේදනා සංඥා සංකාරය අනිත්‍ය දැක්කොත් හරියද? එහෙනම් මොකද කරන්නේ? ඇති වෙනකොටම මම කියන කාරණාව නැති වෙනවා කියලා දැක්කොත් එයා මම කොහේ ඉඳන් ආවේ මම කොහාටද යන්නේ කියලා අහන්න වෙන්නේ නැහැ. අතීත අනාගත දෙකට දුවන්නේ නැහැ. වර්තමානයේදී මේ හේතු නිසාම මම කියන ආත්ම සංඥාව ඇති වෙන හැටිත් මේ හේතු නැති වෙනකොට මම කියන ධර්මතාවය නැති වෙන හැටිත් හොඳට නුවණින් දකිනවා. එහෙම දකිනකොට මේ මමයි කියන කෙලෙසයක් තියෙනවා නම් මේ කෙලෙසයේ හේතු ප්‍රත්‍යයයි. හේතු නැති නැති වෙන එක හැටියට දකිනවා මිසක මම හිටියා හෝ මම ඉන්නවා හෝ කියන කරුණට යන්නේ නැහැ. එතකොට ස්ථීර වූ මම කෙනෙක් යා නොදකිනකොට රූපයත් මම කියලා වේදනා සංඥා සංකාර විඥානත් කියලා නොද මම කියලා නොදකිනකොට එයාට මේ ලෝකේ මමයි කියලා පවත්වන්න පුළුවන් තැනක් දකින්නේ නැහැ. එයා මෙන්න මෙයා දුක සහ දුක සමුදය කියන කාරණා දෙක හොඳට වෙන් කළා දැනගත් එක් වෙනවා. එයාට පුළුවන් කමක් වෙනවා පහු කාලෙදී මේ ලෝකේ පැවැත්ම කියන්නේ මේ හේතු ටික නිසාම හටගන්න මේ ඵලය හේතුවට අයිති කියලා හිතනකමමයි මෙච්චර කාලයක් මේ නැවත නැවත සසර යන්න තිබුණු හේතුව අවිද්‍යාව කියලා කිව්වේ මේකමයි. ඒ නිසාමයි ඊතුරු කෙලෙස් කර්ම රැස්ුනේ. එහෙනම් කර්ම රැස්ුනේ අවිද්‍යාව නිසා අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ හේතුවයි ඵලයයි කියන කාරණා දෙක වෙන් කරගන්න බැරි වෙච්ච බව එන මේ හේතුඵල ධම වෙන් කරගත්තොත් ඵලයේ හේතුවට අයිති නෑ කියලා තේරුම් ගත්තොත් කවදාවත් එයා මේ හේතු ටික මම මගේ කියලා ගන්නෙ නෑ මේකම දුකේ අවසානය කියලා දකිනවා එතකොට මෙන්න මේ වගේ අවබෝධයක් ඇතිවක මේක කළොත් අපිට මම හැඟීම දුර වෙනවා. එතකොට අනිත් කරුණ කොයි වෙලාවකදී මම හැංගීම ඇති වුණත් ප්‍රශ්නයක් නෑ. එයා දන්නවා මේ දැන් තියෙන හේතු ටික නිසා මේ මම හැංගීම ඇති වුණා මිසක මෙච්චර වෙලා හිටපු මමක් එහෙම නෙමෙයි. අපි කියමුකෝ දැන් හිරු එළියයි ගහයි පොළොවයි නිසා ඡායාවක් වැටුණොත් ඡායාව කියන්නේ හිරු එළියද? ඡායාව කියන්නේ ගහද? ඡායාව කියන්නේ පොළොවද? එතකොට බෑනි හොඳට බලන්න මේ හේතු හිරුවලිය හේතුවක්. ගහ හේතුවක්. පොළොව හේතුවක්. ඡායාව කියන්නේ මේ හේතු එකක් එකකුත් නෙමෙයි. හේතු ටික ඔක්කොමත් නෙමෙයි. නමුත් මේ හේතු ටික නිසාම හටගන්න ඵලයක් ඡායාව කියන්නේ. හේතු ටික නැති වෙනකොටම නැති වෙනවා. නමුත් මේ ඡායාව කියන ඵලය මේ හේතු එකක් එකකුත් නෙමෙයි හේතු ඔක්කොමත් නෙමෙයි හේතු ටික නොයෙදිත් නෙමෙයි හේතු යෙදුනට මේ හේතු ටික නෙමෙයි මේ ඵලය කියන්නේ. අපිට මේ ඡායාව දැකලා ඡායාව හොඳයි ලස්සනයි කියලා ඇති වෙන කෙලෙසියක් උපන්නොත් මේ කෙලෙසිය දුරු කරන්න පුළුවන් ද පොළොව හාරලා හෝ ගහ කපලා කොටලා හාරලා බෑ. මොකද අපිට ඇති උනේ නෑ මේ ගහින්වත් පොළොවෙන්වත් කෙලෙසයක්. එහෙම ඇති වුණා නම් මේක බලනකොට මේ කෙලෙසිය දුරු වෙයි. නමුත් හැමදාම අපිට හම්බුනේ ඡායාව හම්බ වෙන තැන. ලෝකේ අපි කෙලෙස් උපද්දවාගත්තේ ඔතනින්. එහෙනම් දැන් අපිට කෙලෙස් දුරු වෙන්න ඕනේ මේ හේතු ටික නිසා හටගත්ත ඵලය හේතු නැතුව ඵලය නිරුද්ධ වෙනවත් කියන අවබෝධයෙන් මිසක. දැන් මේ ඡායාව දිහා බලලා මේක අනිත්‍යයි. මේක අනාත්මයි. මේක දුකයි කියන තීරණය අපි කරන්න ඕනේ එතෙන්ට මිසක. මේ හේතු ටිකට නෙමෙයි. හේතු ටික ගැන බලන්නේ මේ උත්තරේ මෙතෙන්ට ගන්නයි. අපිට හම්බ වෙන ලෝකය නිත්‍ය සුභාත්ම නෙමෙයි කියන කාරණාව උත්තරේ ලැබෙන්න ඕනේ මෙන්න මෙතනයි. මොකද අපි ඉන්නේ උතන නිසා. ඒ වගේ <clears throat> අපිට තණ්හාව ඇතිලා තියෙන දකින්න දෙයටයි. දකින්න දෙයටයි. දකින්න දෙය හරියට ඡායාව වගේ කියන්නකෝ. දකින්න දේ නිර්මාණය වෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ නිසායි. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහ කියලා කියන්නේ අර ගහ පොළොව හිරු එළිය කියලා හේතු ටික කිව්වා වගේ මේ හේතු ටික කියන්නේ මේ දැකීම නෙමෙයි දැකීම කියන්නේ මේ මේ පෙනීම නෙමෙයි මේ පෙනීම කියන්නේ මේ හේතු ටික නෙමෙයි අපිට මේ පෙනීමෙන් ඇති වෙන යමක් පෙනීම නිසා ඇති වෙන කෙලෙසිය දුරුකරන්න රූපේදන සංඥා සංකාර විඥාන කියන කාරණා ටික සම්මර්ථනය කරුවට හරියන්නේ නැහැ මේකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න එහෙනම් මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයන් එක හටගත්ත ඵලයක් වෙන මේකත් අනිත්‍ය දුක්ඛ අනාත්මයි නේද කියන තීරණය දීගාවට එන්න. අපිට හම්බ වෙන්නේ හැම වෙලාවෙම අර ඡායාව තියෙන තැන වගේ. අපිට හම්බ වෙන්නේ මේ ඵලය. ඡායාව වගේ අපිට හම්බ වෙන්නේ දැකීම. දැකීම ඇති වෙච්ච හේතු ටික නුවණින් තමයි අපි උත්තේ. මොකද කාටද හම්බෙලා තියෙන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන. පදමත්ය පටන් ගත්තම තැනක් තිබ්බා. අපිට හම් වෙන්නේ ගෑනු කෙනෙක්, පිරිමියෙක්, ළමයෙක්, ගහක් ගියක් කියලානේ. හම්බෙලා තියෙනද රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ? නෑ. හම්බෙලා ඉන්නේ නෑනේ. නේද? එහෙනම් රූප වේදනා සංඥා සංකාර වලින් වෙනත්ව අපිට අරමුණු හම්බ වෙයිද ලෝකේ? එහෙම වෙන්නත්. එහෙනම් අපිට හම්බෙච්ච රූප වේදනා සංඥා සංකාර කොහෙද? ආන් මේ කාරණාව මේ කියේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහක්ම වැය වෙලා කෝටු පහක් වැය වෙලා හම්බුනේ මිටිය වගේ මේ පහක් වැය වෙලා අපිට හම්බුනේ දැකීම. ඒ කියන්නේ කෝපයක් දකින්න බව. අපිට හම්බෙන කෝපයක් දකින්න බව. මේ කෝපය දකින්න බව අපිට හම්බ වුනේ මේ හම්බ වෙන්නේ මෙතන වැය වෙච්ච හේතු ටිකක් තිබුණා රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ධර්මතා පහක්ම වැයවලා තමයි අපිට මේ දැකීමක් උනේ. නමුත් මේ දැකීම කියන්නේ අපිට පෙනෙන දේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන එහෙම නෙමෙයි. අපිට දැන් මේ පෙනෙන දේෙන් කෝපයෙන් එන කෙලෙසිය දුරු කරන්න අපි මේ රූපය අනිත්‍ය බැලුවට හරියන්නේ නැහැ. මොකද මේවා වෙන්වෙන්ම ඉඳලා අපිට කෙලෙස් ඇවිල්ලා නැහැ. මේවා ඔක්කොම එකට එකතු වුණාට පස්සේ ඒ එකකටවත් අයිති නොවුණු ධර්මතාවයක් නැවීමෙන් ඇතිවෙච්ච කෙලෙසිය දුරු වෙන්න වෙන්නේ ඒ වගේ ධර්මතාවයක අවබෝධයකින්මයි. එහෙම නේද? එතකොට අපිට දකින්න දේ පිළිබඳව අහන දේ දැනෙන දේ දැනගන්න දේ පිළිබඳව අනිත්‍ය අපි දැක්කොත් දුක අනාත්මය දැක්කොත් එදාට අපිට මේ කෙලෙසි දුර වෙනවා අද අපි රැවටලා තිනවා දකින්නේ රූපේ එක්ක දකින්නේ රූප සංඥාව එක්ක දකින්නේ හිතෙන් ඈ අප එක්ක දකින්නේ රූපයක් නෙමෙයි රූප සංඥාව කියලා එහෙම නැත්නම් දකින්නේ රූපය කියලා එහෙම නැත්නම් දකින්නේ හිතෙන් කියලා අද දවසේදී අපි මේ දැකීම ස්කන්ධයන්ට අයිති කියන කෙලෙසයක් පවත්නවා මෙන්න මේකමයි තියෙන වැරද්ද අපේ අඳුර ටිකක් එක මතක් කරගන්නකෝ දැනෙන්නේ තව ටිකක් මේ මාත් එක්ක ප්‍රශ්නයක් කෙලෙසක් මමයි කියන්නේ ආත්ම අනේ ආත්මයේ අපිට උත්තර දෙයක් රූපේ දැනුවත් සංඥා සංකාර විඥාන කියන මේවා අපි උත්තර බැලුවත් අපිට මේ ආත්ම සංඥා කියන එක නැති වෙන්නේ නැහැ. දැන් අපිට මේ ආත්ම සංඥා මූලිකව හම්බෙන්නේ අපිට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ධර්මතා පහෙන් තමයි අපිට මුලින්ම මේ මමත්වය ආත්ම භාවය ඇති ඒ ඉන්න බාහනේ අපි මේ මේ කියපහ. මුළු හොඳට සම්මාසන කරන්නේ. සම්මාසනය කරනකොට අපිට මේ එකක් තුලකව ආත්මභාවය හම් වෙන්නේ නැහැ. ආත්මභාවයක් වුන්නේ ස්කන්ධ මාත්‍යයක් කියන මෙන්න මේ අවබෝධය ලැබෙනවා. ඒක අවබෝධය ලැබෙනකොට එන්න මේ අවබෝධය ලැබෙනකොට ඒ එයා තේරෙනවා ඒකේ මමත්වේ. මමත්වේ නැගීම මේ තාම දුරලා නැහැ. කියන දෙන්නේ අදහස් එයාට ඇති. ඒතකොට එයාට ලැබෙන්නේ තමයි මේ කියපු මේ මේ ස්කන්ධය සම්මතන කරනකොට. මේ ස්කන්ධය ඇති වෙන හැටි, මේ ස්කන්ධවල ඇති වෙන හැටි නොදැකීම හේතු කරගෙන යම් අවිද්‍යාවක් තියෙනවා. මේ මේ කියන ස්කන්ධය පිළිබඳව ඇතිදස්ස බලනකොට මේවායේ උපදින හැටි, මේවායේ නිරෝධය ඇති වෙන හැටි. කියමු මේ කාරණාවන් ඉන්නේ යම් දැකීමක් වෙනවා නම් මේ නොදකින බවම තමයි මෙතන මේ අවිද්‍යාව කියන කාරණාව හම්බෙන්නේ. මෙන්න මේ අවිද්‍යාව කියන එක මේ අවිද්‍යාව කියන කාරණාව රූපයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි, සංඥා, සංකාර, විඥාන කියන මේ එකම ස්කන්ධයක්වත් නෙවෙයි මේ අවිද්‍යාව කියන අවිද්‍යාව කියන කාරණාව. ඒක මේ අවිද්‍යාව කියන්නේ මෙන්න මේ මේ ස්කන්ධය අත ගන්න නැති මේවා නැති වෙන ඇති නොදැකීමක් කියනවා. නොදන්නාකමක් දෙනවා නම් මෙන්න මේකම මේ අවිද්‍යාව කියලා කියන්නේ. ඒක මෙන්න මේ අවිද්‍යාව පාදක කරගෙන මේ අවිද්‍යාව මුල් කරගෙන තමයි අනිත් අපිට මේ මේ කෙලෙස් කියනවා. මේ මාත්‍රේ අවිද්‍යාව කියන තැන ඉඳලා අපිට මේ කෙලෙස් ටික ටික වැඩෙන්න ගන්නවා. මුලින්ම අවිද්‍යාව ඉක්ම කරගෙන එයාට මේ දකින දේවල් අර්ධය මමත්වය ඇති වෙනවා. දැන් අපිට මුලින්ම දකින්නවා කියන කාරණාවේදී අපිට හම් වෙන්නේ නැහැ දකින්න කියන කාරණාවේ ඇතිවීම නැතිවීමක් අපිට හම් වෙන්නේ නැහැ. ඒ කියන්නේ දැකීමක් ඇතිවීමක් මේවා වෙනවා නම් අපිට මේ ඉඳ එන්නේ මේ ස්කන්ධ පංචකය. ස්කන්ධ පංචකයගේ පංචකය අත ගන්නකොටම තමයි අපි මේ දකින්නවා කියන කාරණාවක් ලැබෙන්නේ. ඒ මේ දකින්නවා කියන කාරණාව මේකේ කුලිතේ එකතු වෙනකොටම නම් උපදින්නේ. මේ හේතු ටික නැති වෙනකොට මේ දකින්නවා කියන නැත්නම් මේ දැකීම කියන කාරණාව ඉතින් නැතුව නිරුද්ධ වෙනවා. මේ ඒ සම්මාදිකව දරුණුම වස්තු දැන් ධර්මික දකින්නකොට ධර්මික අපි දැක්කොත් ඒක කමක් නැහැ. අපි ධර්මික දකින්න පුළුවන්. නමුත් මේ ධර්මිකය දකින්න ඕනේ මෙන්න මෙහෙම ධර්මිකය හටගන්න. මෙන්න මෙහෙම ධර්මිකය මේ ධර්මිකය නැති වෙනවා නම් මෙන්න මෙහෙම නැති වෙන්නේ කියලා ආකාරයෙන් අපිට මේ පටිච්ච සම්පන්න ධර්මයක් ඇටියෙට ධර්මිකයක් අපිට හම්බෙන්න හම්බ වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන ධර්මිකයක් හම්බ වෙන අය, ඒතකොට තියෙන ධර්මිකයක් නැති වෙන අය කියන මෙහෙම කාරණාවක් අපිට හම්බ වෙන්නේ නැහැ. ධර්මිකය කියන්නේ අපිට දැන් ධර්මිකය කියලා හම්බ වෙනවා නම් අපිට මේ මේ මේ කාර් නැත්නම් මේ එක එක කෝටි ටික එකතු වෙලා එකතු වෙලා අපිට ගොඩක් හම්බ වෙනවා. ගොඩක් හම්බ වෙනකොට අපිට මේ යම් ගොඩක් හම්බ වෙනකොට අපි ගොඩට අරගෙන තියෙන සංඥාව තමයි මේ ධර්මිතය කියන සංඥා. දැන් අපි ධර්මිතය කියන අපේ ඉතේ සංඥාව කියලා. ඒ සංඥාවෙන් අපි ධර්මිතයක් එකතු කරන්නේ කියලා අපි කරන්නේ මොකද්ද? අපේ මේ ඉතේ තුළ තියෙන ධර්මිතය කියන විඳ නිබන්ධය. කියලා ඒකට කරන්නේ මොකද්ද? ධර්මිතය හදන්නේ එක එක එක එක එකතු කරන්නේ. එකතු කරලා අන්න අපේ අර අපි ධර්මිතය කියන සංඥා කියනවා නම් ඒ සංඥාවට ගැළපෙන විදිහට අර පිළිගන්නවත් පස්සේ අන්‍ය අංග ගන්න ආ දැන් අන්නේ ධර්මිතය කියනවා. කියලා අපි ඇති කරගන්න. ඒතකොට අපේ මේ අපි පරතරාමන කියන සංඥාව අනුව තමයි අපි අර ධර්මීය කියන කාරණා අපි කරන්නේ. දැන් ධර්මීය හදනවා කියලා අපි කරන්නේ කෝටු ටික එකතු කරන්නේ. නමුත් අපි අපිට මේ ධර්මීය ධර්මීය කියන කාරණාව මේ කෝටු ටික එකතු කරන්නේ නැතුව ලැබෙන්නේ නැහැ. ඒතකොට මේ කෝටු ටික එකතු කළොත් අනන්ත ධර්මීය කියන කාරණාවක් ලැබෙනවා. ඔව් ඔව් දැන් මම ඉතින් උත්තරයක් ප්‍රශ්නයක් පොඩ්ඩක් කතා කරන්න ඊට පස්සේ මට ප්‍රශ්න අහන්න. දැන් මෙහෙම බලන්නේයි කියන කාරණාවක් අපිට අවශ්‍යයි ඊට පස්සේ. අපි කියමුකෝ එතකොට දැන් මේ අපේ ප්‍රශ්නට උත්තරේ හම්බ වෙයිද කියන එකත් මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා දැන් අපිට දර මිටියක් හම්බ වෙන්නේ දැන් මේ කෝටු ටික නිසාම දර මිටියක් හම්බ වෙනවා කෝටු ටික නැතිව දර මිටියක් මිටිය නැති වෙනවා. කියන්නේ මේ නුවණ තිබුණොත් මොකද වෙන්නේ නොතිබුණොත් මොකද වෙන්නේ කියන ප්‍රශ්නයක් දැන් ඊගාවට තියෙනවා. තව ඕක නිස්සාව නැහැ උතන. ඊට තව කොටසක් තියෙනවා ඕකෙදි දැන් අවිද්‍යාව නිසා ආශ්‍රව කියන කාරණාව. ඒ කියන්නේ දැන් අවිද්‍යාව ඇති තැන තමයි මේ හැම කෙලෙසයකටම ඉඩ තියෙන්නේ. අපි කියමු දැන් මේ කෝටි ටික මෙහෙම තිබුණාට පස්සේ පෙර නොතිබීම කෝටි ටික තිබුණු නිසාමයි ධර්මිතිය ඇති වුණේ කියලා අපි දැක්කොත් අපිට ධර්මිතිය ගැන ප්‍රශ්නයක් නෑ දැන් ධර්මිතිය දකින්න ගැටලුවක් නෑ නමුත් ධර්මිතිය කියපු එක මේ හේතු ටික නිසාමයි කියලා දැක්කොත් මේක ඉස්සෙල්ලා තිබුණු ධර්මිතයයි කියන මුලාව නැති වුණොත් අපිට ඉස්සෙල්ලා ධර්මිතයකින් ආපු දිගින් දිගටම ආපු ලෝභ දේශ දෙක අපි පවත්න්නේ මොකද මම උපමාවෙන් ගත්තේ එතකොට මේ ධර්මිතය මේ හේතු ටික නැති වෙනකොට ධර්මිතය නැති වෙනවා කියලා දැක්කොත් ධර්මිතය අනාගතයට ඇති බවකින් ඇති බවක් නිසා උපදින කෙලෙස් උපදින්නේ නැහැ අපිට. මොකද කියනවා අවිද්‍යාව නැති වෙනකොට ආශ්‍රව නැති වෙනවා කියලා. අද අපි පීඩාවෙන් ඉන්නේ ওই තැනේ. වර්තමානයේ නෙමෙයි අපි දුක් විඳින්නේ එක්ක අතීතය සිහි කරලා එක්ක නූපන් අනාගතය සිහි කරලා අපි දුක් විඳින්නේ මේ ටිකයි අපිට නැති වෙන්නේ මේ දුක නැති කරන්න යන්නේ අපි කියමු දැන් ඒ උපමාවෙන් වගේ ධර්මිතිය කෝටි ටික නිසා ධර්මිතිය දක්වා වගේ ඔන්න දැන් මේ රූප වේද ඇහත් රූපේ චක්කු විඤ්ඤාණය මේක හේතු ටික කියලා දකින්නකො හේතු ටික නිසා මේ දැකීමක් වෙනවා කියලා අපි දැක්කොත් දැන් මේ දැකීමට හේතු ටික දකින්න කොතනද මෙතන මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණය කියන හේතු ටික නිසාමයි මේ දැකීම මේ හේතු ටික එතකොට දැකීම කියන්නේ ඇහැ හෝ රූපය හෝ චක්කු විඥානය නෙමෙයි. එතකොට මේ හේතු ටික නැති වෙනකොටම දැකීම නැති වෙනවා කියලා දැක්කොත් මේ දැකීම පෙර නොතිබීම හටගත් එකක්. මේ දැන් තියෙන හේතු ටික නිසායි කියලා දැක්කොත් ඉස්සෙල්ලා දැකපු කෙනා ඉස්සෙල්ලා මේ දැකපු කෙනා දැන් දකින්නයි කියන අදහස නැති වුණොත් අහවලා මට බැන්න නේද කියන කෙලෙසිය පවත්තන්න එහෙම ආහාර නැහැ. අනේ අහව ඉස්සෙල්ලා දැකපු කෙනා නම් හරි හොඳයි කියලා ආපහු දකින්න එහෙම ආපහු බලන්න එහෙම කෙලෙසේ පවත්වන්න පුළුවන් කමක් එහෙම නෑ මොකද මේ හේතු ටික නිසාම නම් මේ දැකීම අපිට පේන්නේ මේ හේතු ටික නැතිවෙන්න මේ ඵලය නැති වෙනවමයි මේ ඵලයෙන් ඵලයේ කිසිම සම්බන්ධයක් නැති බව එයා දකින්න අපි කියමු ඔන්න දැන් මේ කන්නේ අපේ ගහේ අඹ ගෙඩියක් හැදෙනවා මේ ගහ නිසා මේ ගෙඩිය හැදුනා ඔන්න අපි අඹ ගෙඩිය කාලා ඇටෙත් උනම් පුච්චලා විදි කෙරුවා කියන්නකෝ ඊගව අවුරුද්දෙත් මේ ගහේ අඹ ගෙඩියක් හැදුනා. දැන් ප්‍රශ්නයක් නෑ මේ ගහ නිසා මේ ගෙඩිය හැදුනා කියලා දකින්න. මේ කන්නේත් මේ ගහ නිසා මේ ගෙඩිය හැදුනා කියන එකත් ගැටලුවක් නෑ. ඕන්න මේ ගහෙන් ගහේ යම් සම්බන්ධතාවයක් එකම සම්බන්ධතාවයක් නොවුනට නැවත පැවැත්වීම වශයෙන් සම්බන්ධතාවයක් තිබුණා කියලා හිතන්නත් පුළුවන් අපිට. එහෙම නොවුනනම් මේක පවතින්නේ නමුත් බලන්න මේ gediyen gediye සම්බන්ධතාවයක් තියනවද කියලා. මේ ඉස්සෙල්ලා ඉස්සෙල්ලා කන්නේ තිබුණු gediyen මේ gediyට මොකවත් ආව හෝ මේ gediy මේ gediy යමක් ගත්තා හොද gediyen gediyට මොන විදිහකට සම්බන්ධයක් වෙනවද ඒ වගේ එහෙනම් දැන් මේ ඇහත් රූපේ චක්කු විඥාන නිසා යමක් පෙවුනොත් පෙවුණු එක වගේ බලන්න ඇහත් රූපේ චක්කු විඥානේ මේ කන්නේ තියෙන අඹ gediy අඹ ගහ වගේ කියලා හිතන්නකෝ මේ පෙනීම දැන් මේ කන්නේ නිසා හැදිච්ච අඹ gediy වගේ කියලා හිතන්න ඔන්න දැන් ඇහත් රූපේ චක්කු විඥානේ අහකට ගියොත් ඔන්න දැන් ඒ හේතු ටික නැති වෙනකොට ඒ gediya නැති වුණා. නමුත් මේ ගහේ පැවැත්ම කමක් නැ දකින්ද මේ මේ ඇහි පැවැත්මට නැවත නැවත මේ ජීවිත සම්පති තියෙනකන් සිද්ධ වෙනවා කියලා. ආපහු මේ හේතු ටික එකතු වෙනකොට ආයෙත් මේ හේතු ටිකේ සම්බන්ධය දකින්න කමක් නැහැ නුවණින් මේ සම්පති රූපය කියලා ධර්මතාවයක් නොතිබුණා නම් අපි නැරළම යනවනේ හිතපු තැන අඩුව කියන තව එකක් ආවේ නැත්නම් එහෙම වෙන්නේ නැහැ නේද? එහෙම සම්බන්ධතාවයක් දැක්කට ප්‍රශ්නයක් නැහැ. දැන් ඔන්න ආපහු බලනකොට ඇහත් රූපයක් නිසා ආපහු පෙනීමක් ඇති වෙනවා. දැන් මේ පේන්නේ මේ කන් නෙමෙයි ගහන එකයි. දැන් මේ ඇහත් රූපේ චක්කු විඤ්ඤාණ නිසායි. දැන් බලන්න ඉස්සෙල්ලා පෙවුන එකයි මේ පෙවුන එකයි අතර සම්බන්ධයක් තියෙනවද කියලා. ඉස්සෙල්ලා පෙවුණු කෙනා දැන් පේනවයි කියලා ගන්න පුළුවන්ද කියලා. ඉස්සෙල්ලා පේන කෙනාගේ මේ පේන කෙනාට මේ පේන කෙනාගේ ඉස්සෙල්ලා පේන කෙනාට සම්බන්ධයක් තියෙනවද කියලා. මේ ඇත්ත දැක්කොත් අපිට පවත්තන්න බැරි කෙලෙසයක්. මේ කෙලෙසේ පවත්තන්න බෑ. ලෝභ දේශ දෙක පවත්තන්න බැරි වෙනවා. තේරෙනා නේද? ඒකයි මෙතෙන්දි වෙන්න ඕනේ. අපිට මේ අවබෝධය තියාගෙන ලෝක පරිහරණය කරන්න බැයිද? ඈ අපිට ඇලින් ගැටින් දැන් මේ ලෝකයේ හම්බ වෙනවා. හරි. දැන් ඇත්තක් දකින්න. අනවශ්‍ය අතීතයේ සහනාගතිය අනුව ගිය කෙලෙසේ නැහැ. අර අර මට බැනුති එක නේද එන්නේ කියන පිටිපස්සට මට බැනුති එක නේද එන්නේ කියලා කෙලෙස් එහෙම පවත්තන්න පුළුවන්ද? ඇයි ඒ? කන ශබ්දය සෝත විඥානයත් නිසා අතීතයේ යම් ශබ්දයක් ඇහුණා නම් ඒක ඒ ටික එතනම නිරුද්ධයි. දැන් ඇහෙන කන ශබ්ද සෝත විඥාන නිසා මේ දැන් හේතු ටික මිසක. ඇහත් රූපේ චක්කු විඥාන නිසා යමක් පෙවුණා නම් අතීතේ ඒ හේතු ටික නිරුද්ධ වෙනකොට මේ පෙනීම නිරුද්ධමයි. අර පෙවුණු කෙනා ඉන්න කතාවකේ මුකුත් නැහැ. දැන් මේ හේතු ටික නිසායි පේන්නේ. දැන් මේ හේතු ටික නිසා පෙනෙන සිද්ධියට අතීතයේ පෙනෙන සිද්ධියට සම්බන්ධයක් නැහැ. අපි දැක්ක හොඳට අඹ ගෙඩියයි අඹ ගෙඩියයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අපිට දැන් හම්බ වෙන්නේ ඉස්සෙල්ලා දැකපු එකයි දැන් දැකපු එකයි අතර ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ. ඉස්සෙල්ලා අහපු එකයි දැන් අහන එකයි අතර ප්‍රශ්නේ මිසක කල ඉස්සෙල්ලා කනේයි දැන් කනේයි ඉස්සෙල්ලා ඇහි දැන් ඇහි ප්‍රශ්නේද අපිට තියෙන්නේ. ඉස්සෙල්ලා චක්කු විඤ්ඤාණය දැන් චක්කු විඤ්ඤාණය අතර ප්‍රශ්නේද අපිට තියෙන්නේ. ඈ එහෙම ප්‍රශ්නයක් නෙමෙයි නේද අපිට තියෙන්නේ. අපිට තියෙන්නේ ඉස්සෙල්ලා දැකපු එකයි දැන් දැකපු එකයි අතර ප්‍රශ්නේ. දැන් දකින්න එකයි අනාගතේ දකින්න එකයි අතර ප්‍රශ්නේ අපිට තියෙන්නේ නේ. මොකද අපි අපිට හම්බ වෙන්නේ ඇසීම දැකීම දැනීම දැනගැනීම කියන මේ ආයතනෙන්ට හමු වෙන මට්ටමේ නේද එහෙනම් මෙතන ඇත්ත ලැබුණොත් අපිට ඊට හැවක් ඕනේ නේද අපිට මේ අවබෝධය තියාගෙන ලෝකෙ පරිහරණය කරන්න බෑයි ඈ අපිට එහෙම වුණොත් දැන් මේ දැනුම් අහපු කෙනාට ගුටි කණ්ඩවත් ගුටි කාපු කෙනාට බැනුම් අහන්නත් බෑ ඇයි මේ හේතු ටික නිසාම සද්දයක් දැනුම් ඇහුවා නම් ඒ හේතු ටික නැති වෙන නැති වෙනවා. ඒතර ගුටි කාපු කෙනාට ගහන්නත් බෑ. ඇයි අපි ගුටි කෑවයි කියන කයත් පොට්ටබ්බයත් කාය විඥානයත් නිසා ඇති වෙන මේ ධර්මතාවයන්ට අපි ගුටි කෑවයි කියලා පැනේවරන් ඒ හේතු ටික නැති වෙනකොට නැති වෙනවා. ආයෙත් ගෙවුවොත් ඉස්සෙල්ලා ගුටි කපනට ආයෙ ගුටි කන්න බෑ. ආයෙත් මේ හේතු ටික නිසාමයි. මොකද ඵලයෙන් ඵලයේ සම්බන්ධයක් නැහැ. අපි හැම වෙලාවෙම වෙන්නේ මේ මේ මේ කන්නේ අඹ ගෙඩිය මේ ඉස්සෙල්ලා අඹ ගෙඩියම නේද කියලා හිතාගෙන මේ අඹ ගෙඩිය කන්නේ ඉස්සෙල්ලා අඹ ගෙඩිය රහසේ කරගෙනයි. ගිය කන්නේ අඹ ගෙඩිය කයවහම රහසී කළා තමයි මේ කන්නේ ඒක දිහා බලන්නේ. ඒ ඒකයි මේ අපිට තියෙන කෙලෙසයක් මේ තියෙන්නේ. සමහර විට මේ කන්නේ ඇතුළත තියෙන පොහොර මේ මෙව වෙලා මේ ඒකයි දැන් අයියෝ දිය රහයි කියනවා. මොකද ඉස්සෙල්ලා තිබුණු මට්ටම නැහැ. එතකොට මේකන්නේ අපගිට දියරයි. වෙනස් වෙලා හේතු. එතකොට ඔන්න හරිනේ. ඉස්සෙල්ලකට රහයි. ආ දැන් මේ ටික රහයි වගේ මේ දැන් ගත්තොත්. ඉතින් ඔන්න එතකොට ලෝභී. ඉතින් අපේ හැම වෙලාවෙම කෙලෙස් මට්ටම පවත්වන්නේ මෙන්න මේ ටික. මේ හේතුඵල ධර්ම බලන්න කියන එකෙන් කියන්නේ හේතු නිසා හටගන්න ඵලයත් හේතු නැති වෙන ඵලය නැති වෙනවත් කියන අවබෝධය ඇති වුනහම ඊට පස්සේ මේ අවිද්‍යාව නැති වෙනකොට අවිද්‍යාව නිසා ඇති වෙන කෙලෙසිය නැති වෙන නිසා. ඒකයි අවිද්‍යාව කුමකටද? අවිද්‍යාව නිසා ඇති වෙන්නේ අවිද්‍යාවට හේතු මොනවද? ආශ්‍රව. ආශ්‍රවයට හේතුව අවිද්‍යාව. ඇත්ත නොදැකීම නිසා ඇත්ත නොදැකීම නිසා ඇති වෙන කෙලෙසයක් තියෙනවා. ඒ කෙලෙසෙට කෙලෙසිය ඇත්ත නොදැකීම. ඇත්ත නොදැකීමට කෙලෙසිය ඒ නිසා ඇති වෙන කෙලෙසිය. ඒ වගේ දැන් අපි කියමුකෝ ආ මේ මේ කෙනා හරි හොඳයි නැත්නම් මේ කෙනා නරකයි කියන කාරණාවක් අපිට එන්නේ මෙතන අපි කෙනයි කියන කාරණාව ඇතිවීම නැතිවීම දකින්නකොට මේ හේතු ටික නිසා හම්බෙච්ච ධර්මතාවය මේ කෙනා කියලා අපි අසුරු කරන්නේ කියන කාරණාව අපිට තිබුණේ නමුත් තිබුණු මේ කෙනා ඉස්සෙල්ලා හිටියා මේ කෙනා ඉන්නවා කියන කාරණාවෙන් එන කෙලෙසෙන්නේ නැහැ කෙනා කියලා අසුරු කරන කාරණාවේ නෙමෙයි දෝෂය තියෙන්නේ එහෙමනම් පඤ්ඤප්තියේ දෝෂේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මම දැන් වයසයි. මගේ වයස මොහු කරා කියන්නේ නමුත් පඤ්ඤප්තිය වල එහෙම දෝෂයක් නැහැ. ඒ හින්දා ගැටලුවක් නැහැ දකින්න වර්තමානයේදී ඇත්ත ඒ ඇත්ත ඇත්ත නොදැක්කොත් ඇත්ත නොදැකීම නිසා ඇතිවෙන තව කෙලෙසයක් තියෙනවා. ඒ කෙලෙසින් අපි දුක් විඳින්නේ. අපිට ඕනේ මුදටම මුල මතක තබා ගන්න. අපිට අවශ්‍ය දුක නැති කරන්න. අපි දුක් විඳින්නේ <clears throat> අපි කියමු දැන් අපේ ප්‍රියමනාප කෙනෙක් නැති වුණා. අපි මොකද කරන්නේ දැන් අනේ අවුරුදු ගාන දැන් දුක් විඳින අපේ අහවල නැති වෙලා කියලා. දැන් මොකක් නිසාද මේ දුක් විඳින කෙලෙස් නිසා? ඒ කියන්නේ නිරුද්ධ වෙච්ච අතීතයේ සිහි කරගෙන දුක් විඳිනවා. එතකොට නූපන් අනාගතේ මට මෙහෙම දෙයක් කරගන්න ඕනේ. සාමාන්‍ය ලැබුණ අපි නූපන්න දේ ප්‍රාර්ථනා කරගෙන නොලැබෙන්න තරම් දුක් විඳිනවා. ඒතර මේ වගේ දුකකින් තමයි මේ වර්තමානයේ අපේ මේ ජීවිතය සම්බන්ධ මේ පැවැත්ම විතරමයි තියෙන්නේ. අපි දුක් අපිට දුකක් නැහැ වර්තමානයේ ඇත්ත ඇති ඇති හිතියෝ. ඈ බොහොම සුළු දුකක් කියලා තියෙන මේ ස්කන්ධ පරිහරණය කරන මේ දුක විතරයි උරුම වෙලා තියෙන්නේ. වර්තමානයේදී. අපි වැඩි හරියක් දුක් විඳින්නේ මොකද්ද? මරුණු අතීතයත් නූපන් අනාගතයත් කියන කාරණා දෙකෙන්. අතීතේ මැරිලා අනාගතේ ඉපදිලා නැහැ දෙකම බොරු. බොරුවක් ඇති හැටියට අරගෙන තමයි මේ දුක් විඳින්නේ. ඉතින් මේ අවිද්‍යාවකින් බොරුවකින් උපදින කෙලෙස් දුක නැති කරන්න පුළුවන් මේ ඇත්ත ඇති ඇති දැක්කොත්. උන්න ඔය නිසාමයි මේක බලන්න කියලා කියන්නේ. එහෙම බලුන බලන අපිට ඇත්ත තෝරගෙන දුක් නොවිඳ ලෝක ජීවත් වෙන්න පුළුවන්. හොඳට කටයුතු කර ටික කරන්න පුළුවන්. වේදට තොරා හොඳට. මොකද මේ දැන් හම්බ වෙන කෙනා ප්‍රශ්නයක් නෑ දකින්න. මේ ධර්මදෙන මහත්ය නැහැ කියලා දකින්න. කාරණා ටිකට දකින්න මේ පෙනීම මේ පඤ්ඤප්තියෙන් ඇතුල් කරන බව දකින්න මේ පෙනීමට හේතු ටික මෙතනම මිසක මේ තිබුණ කෙනෙක් දකින්නවා නෙමෙයි මේ පෙනීමට හේතු ටික මෙතනම මේ හේතු ටික නැති වෙන නැති වෙන මේ අවබෝධයයි ඕනේ. ඕකට මම අර උපමාවක් කියන්නේ දැන් අපි කණ්ණාඩි ඉදිරියට යනවා අපි. ගිහිල්ලා මූණ බලනවා, හැඩ බලනවා, හැමතැනම බලනවා, මේ කියලා. මූණ ඇඟකට බලනවා, ඔළුවත් හදනවා, තව ටිකක් හැඩත් බලනවා. ඒත් බලන්න කණ්ණාඩි දිහා බැලුවට අපි හොඳට දන්නවා කණ්ණාඩිට එදෙන්න ඉස්සර වෙලා මෙතන තිබුණේ නැහැ. එබුණෙන් පස්සේ නැති වෙනවා කියලා අපි දන්න හින්දා අර කොච්චර බැලුවත් කිසිම දෝෂයක් එහෙම නැහැ. ඕන්න කැඩපතට ඉතිරිලා ඒ ඡායාවට එක එක නම් පනවන්න. ඒ ඡායාව දිහා බලලා ඕන නම් දාන්න, නොඑක් වචන කියන්න, හුරතල් කරන්න, කතා කරන්න ඕන එකක් කරන්න. බයින්ද ආපෝ කන්නාඩි යනකොට මේ ඡායාවක් නැති වෙනවා කියලා දන්න අර වචන නිකම්ම නිකම් වචනයක් විතරක් වෙලා. දෝෂයක් එහෙම තියෙයිද කියලා. ඒ මොකද අපි නොදන්නවා වුණාට අපිට නුවණ තියෙනවා පෙර නොතිබීම හටගෙන ඉතුරු නැතුව නැති වෙනවා. කියන නුවණ තියෙන හින්දා තියෙනවා හෝ ඉන්නවා හෝ කියන මට්ටමේ කෙලෙසයක් අපිට එන්නේ නැහැ. අපිට දැන් පැත්තක ඉන්නකොට කන්නාඩියේ තියෙන රූපය සිහි කළා එහෙම අපි කෙලෙස් එහෙම උපදව ගන්නවද? නැහැ. මොකද ඒයි නැත්තේ. එහෙම එකක් නැහැ. ඒතර කන්නාඩියේ ඡායාවක් අපේ රූපයක් ඇත්තෙම නැද්ද? මොකද නැහැ කියන්නත් බෑ යන් නුවණක් තියෙන. ඒ බුණොත් හට ගන්නවා. නමුත් හැදිච්ච එකක් එහෙම නැහැ. ඒ නුවණින් කණ්ණාඩිය පරිහරණය කරන්න බැයිද? පුළුවන්. එහෙම කණ්ණාඩිය පරිහරණය කරන්න බැන්න කණ්ණාඩිය ඕනේ නෑනේ. නේද? කණ්ණාඩියනුත් වැඩ ගන්න පුළුවන්. ඒ වගේ ලෝකෙත් එහෙම තමයි මේ ඇහැ ඕනේ නෑ. ඕනේ නෑ කියන්නේ ඇහත් ඕනේ. ඇහෙන් වැඩ ගන්න පුළුවන්. නුවණ තියෙන්න. ඉතින් ඒ සඳහායි දැන් අපිට දහමක් අහන්න කියන්නේ භවනා කරන්න කියන්නේ මේ අවබෝධය ඇතුව ලෝකෙ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව අවබෝධිකින් යුක්තව ඉන්න. මොකද මේ හැම එකකම ප්‍රතිඵලයක් තියෙනවා අපි බලාපොරොත්තු වෙච්ච. මොකද දුක නැති කරනවායි කියන. ඒ දුක නැති කරනවායි කියන කාරණාව වෙනවද කියන එක. මොකද දුක කියන කාරණාව යථාර්ථය අනුව බලනකොට ඇතිලා තියෙන්නේ කෙලෙසෙක්. අපි අවසන්දරනේ සල්ලි මේ ප්‍රශ්න තිබුණත් අහන්න වෙලාවක් නැහැ කාලයකට. ඒ අප ධර්ම දේශනාවේදී අවශ්‍ය දේවල් කතා කරමු. ඈ එකද ඒලා දෙකයිනේ ඈ අම්මම බෑ කාලසටහන උල්ලංඝනය දෙකට භාවනාව පටන් ගන්න තියෙන ඈ අවුන්නේ එහෙමනම් දැරියේ නේද අවසර අරගෙන ඉන්න එනවා සංවිධායක මණ්ඩලේ මම නේ මටත් යන්න පොටක් එහෙනම් අවශ්‍යම ගැටලුවද ඈ හා එහෙනම් ඉක්මනට ආන්න බෑ හැබැයි ඔහොම භවනා කරන්න දෙන්න දෙකට ඈ නැගිටින්නත් නැතු මොකද්ද ප්‍රශ්නේ නමුත් වැඩේ අපි පිළිකුල් භාවනාව කිරීමෙන් කරන්න ඕනේ මම කියන කෙලෙසිය දුරු කරන්න ඕනේ. නමුත් දැන් වැට සැකිල්ල පෙවුණු කෙනත් ඉඳලා තියෙනවානේ. ප්‍රශ්නේ වෙලා උත්තරේ හරි ගිහලා නැහැ. ඕක හරියට අපි තේරුම් ගත්තනම් වෙන්න ඕනේ මමයි කියන අදහස දුරු වෙන්නයි ඕනේ. එහෙම වුණා නම් පෙනෙන්න කෙනෙක් නැහැනේ. මොකද පෙනෙන්න දැන් මේක බලනකොටම පෙනෙන්න නිරුද්ධ වෙලා එතකොට පිළිකුල් භාවනාවේ අධ්‍යක්ීම විතරයි ආපහු ඒකට බය වෙන්න ඕ ඇටසැකිල්ල පෙලෙන්න කෙනෙක් නැහැ. ඉතින් දැන් මේ මං කියන කාරණාව මට තේරෙන්නේ නැහැ කාරණාව ගැඹුරයි. ඒ කියන්නේ දැන් යම් කෙලෙසයක් නිසා නම් මම මම කියන කෙලෙසය දුරු කරගන්න නම් පිළිකුල් භාවනාව කළේ ඒ භාවනාව සමුද්ධ වෙනවා කියලා කියන්නේ මම කියන කෙලෙසය නැති වෙන්න ඕනේ. දැන් මේ පිළිකුල් භාවනාව කරපු මමයි කියන කෙලෙසයක් ඇති වෙලා මිසක කෙලෙස් නැති වෙලා නැහනේ. ඈ මතකේ තියෙනවනේ. අපි තව ටිකක් මෙහෙමත් කරලා බලමු ගෑ. එහෙනම් මේ සාධිකාරයක් දෙන්න ඕනම් හැමදෙනාටම මේ ධර්ම ශ්‍රවණේ ධර්ම සාකච්ඡාව උතුම් නිවන් පිණිසම පාරමිතාවක්ම වේවා. Aprile dicevi, è complicata la Tidak. Thank you.